错。 කතා කළා අවිද්‍යාව තුරු වෙන්නේ කොහොමද මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තාම කියලා ඒ ටිකට කියනවා දර්ශනයෙන් පහකටුතු කෙලස් කියලා ඊට පස්සේ භාවනාවෙන් පහකටුතු කෙලස් වලට තමයි ආශ්‍රයය හම්බ වෙන්නේ කිසිම වෙලාවක දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් දුරු නොකොට චතුරාර්ය සත්‍ය නැත්නම් අවිද්‍යාව දුරු නොකොට ආශ්‍රවක්ෂය හම්බ වෙන්නේ අවිද්‍යාව නැති කළ කෙනාටයි ආශ්‍රවක්ෂය හම්බ වෙන්නේ. එතකොට මම අද ටිකක් මතක් කළොත් ඉස්ලාම නිවන් දකින්න කියලා එහෙම නැත්නම් භවනාවක් කියලා මොන හරි දෙයක් අපි නොකට යුතුයි නොකළ යුතුයි එලාම හරියටම කාරණාව තේරුම් ගන්න ඕනේ දැන් අපි අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ එලාම මේ දුක මේ දුක ඇති වෙච්ච හැටි මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ කියලා මේ ධර්මතා හතරම සත්‍ය ස්වභාවය දැනගන්න කියලා. ඊට පස්සේ තමයි කෘත්‍ය කරන්න හම්බ වෙන්නේ. දුක පිළිසිඳ දත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය සාක්ෂාත් කර යුතුයි, මඟ වැඩි යුතුයි කියන්නේ. ඊට පස්සේ තමයි ඒ ටික කළා. දුක පිළිසිඳ දැකලා අවසානයේ සමුදය දුරු වුණා, නිරෝධය සාක්ෂාත් වුණා, මඟ වඩලා ඉවරයි. කියන කාරණාව වෙන්නේ. එතකොට ඒකයි සත්‍ය ඥානය නැතුව කෘත්‍ය ඥානයක් කිරීමක් නැහැ. එතකොට ඊයේ උපමාවෙන් අපි ගත්තොත් අපිට දුක හම්බ වෙන තැනක දුක පිළිසින දකින්න ගියාම නැත්නම් සත්‍ය ඥානයේදී දුක් ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය හම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ සත්වයේ පුද්ගලයක ආත්මයක් නෙමෙයි මේ දුක්ඛ ස්කන්ධ හේතු ප්‍රත්‍යයයි. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාරයේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන නුවණ ඉස්සර තියෙනවා. කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ධර්මතාවයක් මේ දුක්ඛ ස්කන්ධ ටිකේ යථා ස්වභාවය කියන එක ඉතල තේරුම් ගන්න. ඒකට තමයි අපි අර ඒ උපමාව මම ගන්න ඒක අපිට ධාරණයට පහසු නිසා. ගඩොල් වැලි සිමෙන්ති හුමු වගේ දේවල් අරගෙන බිත්තියක් සකස් කළා. ඒක අපි උපමාවට තිබුව මහ භූත ටික වගේ. ඒ බිත්තිය අසුරු කරගෙන අපි චිත්‍රයක් ඇඳා තින්ත පැන් පාට වර්ගත් අපිම ගෙනල්ලා පින්සලුත් අපිම ගෙනල්ලා පුද්ගලයකට කියලා. එතකොට ඒ විත්ති ඇසුරු කරගෙන පවතින චිත්‍රය අපි උපමා කළා උපාදාය රූපයට. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා. මේ චිත්‍රය විත්ති ඇසුරු කරගෙන පවතින නිසා ඒකට උපාදාය රූප කියනවා. උපාදාය රූපෙට කවදාවත් තනියම හිටින්න බෑ. පිටියට තනියම ඉන්න පුළුවන් නමුත් චිත්‍රයට තනියම ඉන්න බෑ පිටියක් හෝ එයාට පත් වෙන තැනක් නැතු. ඒ වගේ හැම වෙලාවෙම මහ භූත ටික තියෙන්න පුළුවන් නමුත් උපාදාය රූපයට කවදාවත් තනියම තියෙන්න බෑ. උපාදාය රූපයක් දැක්කොත් ඒකට සාක්ෂියක් සහජාතයි මහ භූත කියන එක තේරුම් ගන්න. එතන මහ භූත තියෙන බවට සාක්ෂියක් තමයි උපාදාය රූපයෙන් विद्यमान වෙන්නේ. එයාපත් වෙහිටින්නේ. එතකොට බිත්තියේ චිත්‍රයක් ඇඳලා උන් අපිට තේරුණා තින්ත ටිකක් පින්කලුත් අපි මයි ගෙන්නුවේ චිත්‍රය තුලත් ආත්ම ස්වභාවයක් හෝ ආත්මයක් හෝ ආත්ම ස්වභාවයක්වත් නැහැ. ගඩ ඒක පතිත වෙන පතිත වෙලා තියෙන පිටලා තියෙන බිත්තියේවත් නැහැ. ඒ චිත්‍රය දිහා අපි බලනකොට නමක් නැතිනම් අපි කිව්වේ හැඩේ මිනිස්සේ සත්‍යේ පුද්ගලයේ කියන හැඟීමක් අපිට එනවා. එතකොට අපි කියමු අර බිත්තිය සහ බිත්තියේ තියෙන චිත්‍රයට කියනවා ස්කන්ධ කියලා. රූපස්කන්ධය. ඒ රූපස්කන්ධය නිසා අපිට තව උකට බොහෝ අතුරු කාරණා තියෙනවා. අපිට කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම එනවා. දැන් මේ කෙනා පුද්ගලයා කියන හැඟීම අපි ගත්තොත් උපාදාන වලින් අත්වාද උපාදානය කියලා ගමු. එතකොට දැන් මේ උපාදානය කියන එක හැම වෙලෙම තමන්ගේ මනසේ තියෙන ගතිය. දැන් මේ උපාදානය අර උපාදාන ස්කන්ධේ බහලන නිසා අර ස්කන්ධයන්ගේ මේ උපාදානයේ බහලන නිසා ස්කන්ධයන්ට නම ලැබෙනවා උපාදාන ස්කන්ධය කියලා. හැබැයි උපාදාන ස්කන්ධ කියන තැන උපාදානිය තියෙනව නෙවෙයි. මොකට තේරුම් ගන්න. සීනි දාන නිසායි ඒ බෝතලයට සීනි බෝතලය කියලා කිව්වේ. ලුණු දාන නිසායි ඒ බෝතලයට ලුණු බෝතලය කියලා කිව්වේ. පිටි දාන නිසායි ඒ බෝතලයට පිටි බෝතලය කියලා කිව්වේ. බෝතලේ සීනි හෝ පිටි හෝ ලුණු නෙවෙයි. ඒක බහලන කමෙන් තමයි මේ බෝතලෙට නම ලැබෙන්නේ. ඒ වගේ මේ ස්කන්ධ ටික උපාදාන ස්කන්ධ කියන නම ලැබුවේ උපාදානට සාපේක්ෂව මිසක ස්කන්ධ ටිකේ උපාදාන ස්කන්ධ කියලා කෙලෙසයක් හෝ ඒකට වෙන කාරණාවක් නැහැ ස්කන්ධ. උපාදානයේ භාව තියෙනකොට උපාදාන ස්කන්ධ. ආශ්‍රව තියෙනවා නම් ඒක සාසව. එතකොට ඕග තියෙනවා නම් ඕගනීය. යෝග නම් යෝගනීය. ග්‍රන්ථ නම් ග්‍රන්ථනීය. එතකොට නීවරණ වලට සාපේක්ෂව නීවරණීය. Taman තුල උපදින කෙලෙසේ ගතියෙන් තමයි ඒ ටික නම් කරන්නේ. තේරෙන්නේ? එතකොට එහෙම ගති මුකුත් නැති තැනක ස්කන්ධ මිසක ආපහු ගතියකින් බලවන්න බෑ. එතකොට ඔන්න දැන් මහ භූත සහ උපාදාය රූපය නැත්තම් භික්තිය සහ භික්තිය ඇති චිත්‍රය යථාර්ථ වශයෙන් ස්කන්ධ ඒක දකින්නකොට ඔන්න අපිට ආව පුද්ගලයෙක් කියන අදහස. සත්‍යයේ පුද්ගලයෙක් කියලා. මොකද ඒක අපි තුල තියෙන පුද්ගල භාවයක් කියන්නේ ඒ පුද්ගලයා මරන්න කපන්න ඕනේ කොටන්න ඕනේ අඳුරක් නැති වුණා. මේ පුද්ගලයා මරන්න ඕනේ කපන්න ඕනේ කොටන්න ඕනේ කියලා හිතුවත් ප්‍රාණඝාත අකුසලයට හිතුවා වීම අකුසලයේ වෙනවා. අකුසල කර්ම වෙන්නේ නැහැ අකුසලයට අකුසලයේ සිට. ඒ පුද්ගලයාටත් අනේ මේ පුද්ගලයා බොහොම හොඳයි ඉන්නේ යහපත් නේ කියලා චිත්‍රය දිහා බලාගෙන හිතුවත් කුසල. ඒ සිට. එතකොට කුසල අකුසල ඔක්කොම Taman තුල. එතකොට ඔන්න දැන් මේ පුද්ගලයා කියන ගතියට තමයි අපි කියන්නේ මොකද්ද? උපාදාන. අත්වාද උපාදාන. අපි අපේ මනසේ තියෙන ඒ උපාදානය අර චිත්‍රය මත පතිත කළොත් චිත්‍රය මත දැහැලුවාම එහෙම නැතිනම් අපේ සිතේ තියෙන පුද්ගලයා කියන අදහසින් අර චිත්‍රය දිහා බැලුවාම ඒක කෙනෙක්ගේ රූපයක් වගේ පෙනෙන්නේ. එතකොට gadol වලි සිමෙන්ති පෙනෙන්නෙත් නැහැ, චිත්‍ර තින්ත දිය සායම් පෙනෙන්නෙත් නැහැ. කෙනෙක් හෝ කෙනෙක්ගේ රූපෙ පෙනෙන්නේ. එතකොට කෙනෙක් කියන එක අපිට බාහිරින් පේනවා. අපේ උපාදාන ස්කන්ධ ටික මත පතිත කළාම අපිට දැන් කෙනෙක් පේන්නේ කොහොමද බාහිරින්? බාහිර කෙනෙක් හම්බ වෙනවා. ඊට පස්සේ බාහිර පුද්ගලයෙක් නිර්මාණය වුණාම නිර්මාණය වුණේ දුක. ඒ පුද්ගලයා ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මැරීම නිසා, ප්‍රියන් ආයෙක් වීම නිසා, ප්‍රියන්ගේ බින් වීම නිසා ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නකොට ඉන්න පුද්ගලයා හොඳ වෙනවා ඉන්න පුද්ගලයා නරක වෙනවා. හොඳ වුණොත් ලෝභය, නරක වුණොත් ද්වේෂය, හොඳත් නරකත් නෑ පුද්ගලයෙක් වුණොත් මෝහය. පුද්ගලයෙක් කියලා දකින තැනක ලෝභ, දේශ, මෝහ කියන තුනෙන් බේරෙන්න බෑ. පුද්ගලයෙක් හම්බ වුණොත් බොහෝ වෙලාවට ඉන්න පුද්ගලයා හොඳ කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් නරක කෙනෙක් වෙනවා. හොඳ වුණොත් ලෝභය, නරක වුණොත් ද්වේෂය දෙකම නැත්තම් පුද්ගලයෙක් වුණොත් මෝහයි තියෙන්නේ. හරිද? එතකොට ලෝභ දේශ මෝහ තමයි දැන් මේ අපි පවත්න්නේ ලෝභ දේශ මෝහ පවත්නවා කියන එක නිකම් මත නෙමෙයි දුක පිළිබඳ දුක උපද්දවා ගන්න. දැන් තමන්ගේ මනසේ තියෙන උපාදානය අර උපාදාන ස්කන්ධයට බැහැලුවාම පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන ටික නිර්මාණය වෙනවා. ඈ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක. තේරෙන්නේ? හරි. එතකොට මේ දුක ඇති කරපු හේතුව මොකද්ද? තණ්හා උපාදානයි. දැන් මේ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස කියන මේ දුකක් අපිට හම්බුණානේ. ඒ දුකට හේතුව මොකද්ද? උපාදාන. උපාදානය. ඒ කියන්නේ තණ්හා උපාදානය. ඇයි අපි තණ්හා උපාදානෙන් අපි ගාව තියෙන පුද්ගල සංඥාවෙන් ඒ රූපේ බලපින්දන්න පුද්ගලයෙක්මල දුක උපන්නේ. සත්වයක් මරණ දුක උපන්නේ. එතකොට ඒ සත්වයන්ගේ සත්වනිකායේ දිරීමක් තියෙනම් මැරීමක් තියෙනම් මේ යම්තාවක් දුක් ටිකක් තියෙනම් ඒ දුක් ටික ඔක්කොටම හේතුව තණ්හා උපාදානය. ඊට පස්සේ ආපහු Nirodhi කියලා වෙන මොකුත් යන්න එපා. ඒ ජරා මරණ ශෝක ප්‍රති දුක්ඛ දෝමන සුපායාස කියන ටික නිරුද්ධ වෙන්න නම් පුද්ගලයෙක්ගේ ලෙඩවීම මහලු වීම මරණය කියන මේ ටිකෙන් අප්‍රියං ආ එක්වීම ප්‍රියංගේ වෙන්වීම කියන මේ දුක නැති වෙන්න නම් Tamanට මොකද්ද නැති වෙන්නේ? උපාදාන. උපාදාන. උපාදානේ නැති වෙන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ මගේ උපාදානයේ ඒ මත පතිත නොවුනොත් දුක කියන එක නිරුද්ධ වෙනවා. එතකොට දුක කියන එක නිරුද්ධ වෙන්න නම් උපාදානය නැත්තම් තණ්හාව කියන එක නැති වෙන්න ඕනේ. තණ්හාව කියන එක නැති වෙනවද තණ්හාව කියන එක පරිහරණය කරනවා නම් නිතරම. අපි ජීවත් වීමට ඉන්ධන කියන එකම උපාදාන කරගෙන හිටියොත් උපාදානය කියන එක ගෙවෙයිද වැඩෙයිද දැන් හොඳට බලන්න විත්‍ය සහ චිත්‍රය තියෙන තැනක පුද්ගලයා කියන අදහස Tamanට නම් ආවේ මම පුද්ගලයෙක් දිහා බලනකොට මම පරිහරණය කරන්නේ ආශ්‍රව නෙමෙයිද කියලා බලන්න මම පරිහරණය කරන්නේ උපාදානය නෙමෙයිද කියලා බලන්න උපාදානය පරිහරණය කරන තාක් තණ්හා උපාදානය පරිහරණය කරන තාක් ඒක ක්ෂය වෙනවද? ගෙවෙනවද? ගෙවෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව නැතිකොලොත් දුක නැති වෙන්න නම් අපිට තණ්හා උපාදානය පරිහරණය නොකරන්න වෙනවනේ. එතකොට මාර්ගයේ හැටියට අපිට හම්බ වෙන්නේ මොකද්ද? තණ්හාව නැත්තම් උපාදානය කියන ටික නැති කළ යුතුයි. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා නම් මාර්ගය හැටියට අපිට හම්බ වෙන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි බැලිය යුතුයි මේ තණ්හාව කියන ටික නිරුද්ධ වෙන විදිහට. එතකොට ඒකේ දුක පිළිසිඳ දැකලා තණ්හාව කියන එක නැති වුණොත් තමයි මේ පංච උපාදානස්කන්ධ දුක නැති වෙන්නේ. ඒකෙදි අපිට උත්තරයක් ආවා ඒ බිත්තියයි චිත්‍රය නිසා තමන් තුළ යම් අදහසක් පැන නගිනවා නම් ඒ තමන් තුළ උපන්න අදහස ආපහු අපි කියමු ඇහත් රූපියත් දෙක මුල් කාරණාව කරගෙන යම් අදහසක් ආවොත් ආපු අදහස ඒ ඇහැ රූපය කියන තැනට බැහැළුවෝ ආපහු යොමු කළොත් අර ස්කන්ධ ටික උපාදාන ස්කන්ධය වෙනවා ජරා මරණ දුක ඉපදිලා තියෙන්නේ. ඇහත් රූපියත් දෙක නිසා යම් අදහස් Tamanට එන්න පුළුවන්. නමුත් Taman ඒ අදහස් පරිහරණය නොකරයි නම්, ඒ අදහස් වලින් ඇහැ රූපයේ පැත්තට යමු නොවේ නම්, ඇහැ රූප පැත්තට යමු නොවේ නම්, එතකොට දුක කියන එක නැති වෙලා තියෙන ඉබේම. ඇහෙන් බලලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස විඳින්න බෑ. අම්මා මැරිච්ච එක ඇහෙන් දැකලා දුක් විඳින්න බෑ තාත්තා මැරිච්ච එක ඇහෙන් දැකලා දුක් විඳින්න බෑ සත්වයේ පුද්ගලයෝ මැරිච්ච එක ඇහෙන් දැකලා දුක් විඳින්න බෑ තේරෙනව නේද එහෙනම් මාර්ගයේ හැටියට හම්බ වෙන්නේ මොකද්ද හැම වෙලාවෙම දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා ඒ ටික නිසා තමන්ගේ මනසේ ඇති වෙන මේ උපාදානය ගෙවන්න උපාදානය මිදෙන්න උපාදානයේ පරිහරණය කරන්න එපා. උපාදාන වශයෙන් ගන්න එපා. නචකින්ච ලෝකේ උපාදිතී ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා. මේ උපාදානයෙන් කිසිම ඇහැ රූප චක්කුඥාන මේ කිසිම දෙයක් අල්ලන්න එපා. ඒ වගේම කන ශබ්දය කියන ටික ඒ යථා ස්වභාවී ස්කන්ධ. ඒ ටික ඇහෙනකොටම අපිට මේ අහවල් කෙනානේ කියන ගතියක් හම්බ වෙනවා. අදහසක් වෙනවා. මේ අහවල් කෙනාගේ හඬන කියන අදහසක් වෙනවා. ඒ අපේ අදහස සද්දයට බැහැලුවාම දුක කියනක නිර්මාණය වෙලා. දුක කියනක නිර්මාණය වෙනවා. ඒ සද්දේ නිසා අපේ මනසට අදහසක් එන්න පුළුවන්. අදහස මේ සද්දයට බහලා නැත්නම් දුක නැහැ. මරණය පිළිබඳ පණිඩ අහන්න හම්බ වෙනවා. ඔයාගේ අම්මා මරුණා, ඔයාගේ තාත්තා මරුණා, ඔයාගේ සීයා මරුණා කියලා අපිට පණිදාහල ජරා මරණ දුක විඳින්න හම්බ වෙනවා නම් ඈ ඒ ජරා මරණ දුක් ටික අපිට හම්බ වෙන්නේ මොකේදද? තමන්ගේ මනසේ තියෙන gati ටික මේ සද්දයට වැහැල්ලුවා. එතකොට එහෙම බහලන් නැත්තම් දුක කියන එක එන්නේ නැහැ. එතකොට මේ වගේම අනිත් ආයතන හයම දකින්ද පහම ඒ නිසා තමන්ගේ මනසට යම් යම් අදහස් ගන්ධ රස ස්පර්ශයන් අරඹය එන්න පුළුවන්. මනසින් එන්න පුළුවන්. නමුත් ඒ එන අදහස් ඒ ස්කන්ධයන්ට ආපෝ බහැලුවොත් දුක කියනක නිර්මාණය වෙනවා කියනක දකින්ද එයා දුක දුක්ඛේ ඥානන් දුකක් දන්නවා. දුකට හේතුව මේ තණ්හාව. තමන් ගාව තියෙන මේ කෙලෙස් ටිකෙන් ඒකට ඒ ස්කන්ධ ටිකට බහැල් බහලලා ජීවත් වෙච්ච එකයි දුකට හේතුව කියලා සම්දී සත්ඥානයක් තියෙනවා. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධී ඥානෙකුත් තියෙයි ස්පර්ශ ආයතන 6 නිසා Tamanට යම් අදහස් එන්න පුළුවන්. නමුත් ඒ අදහස් වලින් ස්පර්ශ ආයතන 6ට Taman නොනෙමෙන්නේ නම් මේ ස්පර්ශ ආයතන 6 Taman පරිහරණය නොකරන්නේ නම් ස්පර්ශ ආයතන 6ට මේ විඥානයගේ පිහිටීමට ඉඩ නොදන්නේ නොදෙන්නේ නම් දුක නිරුද්ධ වෙනවා කියන නුවණකුත් තියෙනවා. එදා ඉඳලා මාර්ගය හැටියට හම්බ වෙනවා එහෙනම් ස්පර්ශ මේ Nirodhයට අනුව නැවත නැවතත් කටයුතු කිරීම මාර්ගය. හරිද? එහෙනම් ස්පර්ශ ආයතන 6 නිසා යම් යම් පණිවිඩ තමන්ගේ මනසට එන්න පුළුවන්, පවර්ලා දෙන්න පුළුවන්. නමුත් මේ ආපහු තමන්ගේ මනසින් ඒ ස්පර්ශ ආයතන හයට නොනැමිය යුතුයි නැමුණු දුකමයි උපදින දුකෙන් මිදීම බලාපොරොත්තු වෙන්නේ නම් නොනැමිය යුතුයි තමන්ගේ විඥාන ස්පර්ශ ආයතන හයට නොබැහැදිය යුතුයි කියන නෝනකව මේ විදිහටයි කළ යුත්තේ මේක තමයි නිවන් දකින්න තියෙන මඟ කියලා මාර්ගය ගැන ඉස්සරහ නිතක වෙන්න කරන්න ගොඩක් නැහැ එක සිද්ධියයි තියෙන්නේ පේන්න පුළුවන්. නමුත් හාමුදුරුව කියලා මෙහෙට එලෙන්නේ නැහැ. මහබූත එතකොට එහෙනම් ඕක තමයි සම්මා දිට්ඨිය. තේරෙනව නේද? දැන් සම්මා දිට්ඨිය දැනගත්තට සත්‍ය අනුරක්ෂිතයක් මිසක සත්‍ය අනුප්‍රාප්තියක් නැහැ උතන. ඒ සත්‍ය ඥානෙ සත්‍ය දන්නවා. දැන් තමයි ඔයගලන්ට කෘත්‍යයක් තියෙන්නේ. එහෙනම් දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා ඒ ස්කන්ධ ටික දකිනකොට කෙලෙස් ඇති වෙන ගතිය නැති කළ යුතුයි. එහෙම කෙලෙස් කියන ගතිය මනසේ නූපදින්නේ නම් බාහිර ස්පර්ශ ආයතන හයට මොකද්ද බහලන්නේ? බහලනව නෙමෙයි ස්පර්ශ ආයතන හයට විඥානීය යොමු වෙන්න තියෙන මාධ්‍යයයි නැත්තේ. වෙන්නෙම නැහැ. ස්පර්ශ ආයතන හය පරිහරණය නොකරනවා කියන තැන අකෝප්‍ය වෙනවා. වෙනස් වෙන්නේ. එතකොට Nirodhi සාක්ෂාත් වුණා කියලා කියනවා. ඒ කියන්නේ එතකොට එහෙනම් මේ සමුදිය දුරු කළ යුතුයි දුරු කළ Nirodhi සාක්ෂාත් කට යුතුයි. දැන් ඒකනේ තණ්හාවගේ නැති කිරීමෙන්ම නිවන පණවන්නේ. ස්කන්ධ ටිකේ ඇත්ත බලලා මේ චිත්‍ර gadulu ditthියේ චිත්‍රයක් නේද තියෙන්නේ කියන එක දකිනකොට පුද්ගල භාවය කියන උපම් පුද්ගල භාවයේ දුරු වෙනවා නෝපම් පුද්ගල භාවයේ උපදින්නේ නැහැ තේරණේද මෙයා නැවත ආපහු පුද්ගලය කියන එකෙන් මේ පැත්ත බලන්නෙම නැහැ ඒ පැත්තට යන්නේ ආයෙත් මේ පැත්ත මේ gadul වල සිමින්දින් තියෙන තැනක චිත්‍රයේ එන්නේ කියන අදහස යථාර්ථය සිහි කරනවා සිහි කළා තමන්ගේ මනසේ උපදින ගතිය ගෙවනවා තේරණේද ආපහු ඒ ගතියෙන් මේ චිත්‍රය පැත්තට නැඹුරු වෙන්න දෙන්නේ මේ විදිහට ඇස් ඉදිරි පිටට ආවේ මහ භූත සහ උපාදාය රූපයි කියන එක එන්නෙන් දැකීම වැඩි කරනවා පිළිසිඳ දකින්න දකින්නවා ඒක දැකලා ඒ ටික කෙනෙක් කියන හැඟීම මනසේ උපදින එක නූපද්දනවා මේ කියන්නේ දුරු කරනවා සමුදේ දුරු කරනවා ඒ කියන්නේ කෙනා කියලා මනසේ ඒ ටික දකිනකොට ඇති වෙන ගතිය දුරු කරනවා දුරු කළා සත්පුද්ගල භාවයෙන් විඳපු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ස්පර්ශ ආයතන හයට මනස බැහැගන්න තියෙන හේතුව නූපදින ස්වභාවයටපත් වෙනවා. දුක කියන එක එන්න තියෙන ඉඩම නැහැ. නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට මග මේ මේ මේ කෘත්‍ය ඥානයේදී Nirodhe සාක්ෂාත් කට යුතුයි. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයට බැස ගන්න තියෙන ඉඩම නැති කළ යුතුයි. කියන තැනට එනවා. එදාට තමයි දුක කියන එක නූපදින ස්වභාවයටපත් වෙන්නේ කියන එක එයා දන්නවා. හරිද? දැකලා මේක මේ මට්ටමට දුක් Nirodhe සාක්ෂාත් කට යුතුයි. එහෙනම් ස්කන්ධ ටිකේ ඇත්ත බලලා සමුදය නූපදින ස්වභාවයටපත් කළ දුකෙන් මිදෙන විදිහට වැඩි යුතුයි කියලා උත්තරයක් ආවා. දැන් මේ ටික කරනවා යා. කුප්ති ඥානයේදී මේ ටික කරනවා හැම වෙලේම මහ භූත සහ උපාදාය රූපයක් නැති වෙන්නේ කියලා සිහි කරනවා සිහි කරලා තමන්ගේ කෙලෙසිට යන්න දෙන්නේ මේ විදිහට කරනකොට ඉබේම ඉබේම නෙමෙයි මේ විදිහට කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික දුක පිරසෙන් දැකීම ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්න එක වැඩි වෙනවා ඒ වාරඹය තමන්ගේ මනස තුල තියෙන ආශ්‍රව කෙලස් කියන ටික ටික ටික ටික නැති වෙනවා. ඒව නැති වෙන්න නැති වෙන්න දුක කියන එක නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා. යම් දවසකදී ඇස් ඉදිරි පිටට එන්නේ මහ භූත සහ චිත්‍රයක් උපාදාය රූපයක් මිසක වෙන කිසිම දෙයක් නැහැ කියන එකේ නුවණ එයාගේ අකෝප්‍ය වුණොත් දුක පිරසෙන් දැකලා තිබුණොත් හිතලවත් ඒ චිත්‍රයේ කෙනෙක් කියලා පෙන්වගන්න බෑ යාට. එච්චරට ඒක ඇත්තක් යාට. හරිද? සමුදේ දුරු වුණා කියන එක ඒක වෙනස් වෙන්නේ එතකොට මග වඩලා ඉවරයි යන ගණයට යනවා. එයා කාම භූමියෙන් විඳින්න තියෙන දුක් මට්ටමින් එතර වුණා. දුක්ඛ නිරෝධී සාක්ෂාත් වෙනවා. ඔන්න ඔය විද්‍යට ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය නිවැරදිවම තේරුම් ගන්න ඕනේ. තේරෙනව නේද? මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධී සාක්ෂාත් වෙන විදිහට කටයුතුයි කියලා තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම අපිට කරන්න වැඩේ පටන් ගන්න වෙන්නේ එතකොට. දැන් ওই දර්ශනීය විදිහට තමයි ජීවිතේ හැම වෙලාවෙම කරන්න වෙන්නේ. නිවන් දකින්න කියලා වෙන එකක් නැහැ. හැබැයි ඒක කරනකොට දැන් ওই චතුරාර්ය සත්‍ය අහගත්තට අපේ මනස එතන පිහිටලා හිටින්නේ නැහැ. ස්පර්ශ ආයතන හයට විඥාණය නොබැහැලිය යුතුයි. පිහිටා හිටියේ හිටියෝ දුක එනවා. ඒ නිසා පිහිටා නොසිතිය යුතුයි කියලා ඇත්ත දැනගත්තට ඒක වෙන්නේ එතන නෑ මනස. අපි. ඒක සත්‍ය ඥානය කියන්නේ ඇත්ත දැනගත්තා. දැන් ඒක නොවන තැනට වැඩ කරන්න ඕනේ අපි. ඒක නොවන තැනට වැඩ කරන්න වෙනවා. ඒ කරන්න යන ගමන් මාර්ගයට තමයි සතිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග ආදිෂ්ඨාංග මාර්ගය කියලා. එතකොට ඒකෙදි මම දැන් මේ වහන්සලාට කතා කළෙත් හැමදාම උපමා උපමයකින් පෙන්වන්නේ සතිපට්ඨාන මට්ටම විතරයි. උතන සතිපට්ඨානේ කායගත සතිය විතරයි. නමුත් උතනෙන් ඉවර නැහැ. ඕක තව මේ ප්‍රතිපදාව වැඩෙන්න තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේදී වෙනස් වෙන දර්ශනය මොකද්ද? කියන තැනකුත් තියෙතව. අපි මං ගම මග මතක් කරන්නම්. මේ කාලෙට ඕගොල්ලෝ දැකලා ඇති පිටකේ තියෙන බුදුහාමුදුරු දේශනා කරනවා අර පුන්නමා සූත්‍රයේදී එහෙම මහන්නේ මේ රාත්‍රියේ හඳ පායලා තියෙනවා හරිම හොඳයි කියලා මෙතන ඉන්නවා සතිපට්ඨාන වඩන භික්ෂුන් ඉන්නවා සම්‍යක් ප්‍රදාන වඩන අය ඉන්නවා යෝතිපාද වඩන අය ඉන්නවා ඉන්ද්‍රිය වඩන අය ඉන්නවා බල වඩන අය ඉන්නවා බුද්ධංග වඩන අය ඉන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන අය ඉන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි කියලා මේව පිරිස් වෙන් කරලා පෙන්නනවා ඒ සූත්‍රය දැකලා ඇති නේ ඒ වගේම මේ ක්‍රමය ඉගෙන ගත්තාම කෙනා කෙනා කරන ගමන් මගේ අනිත් කෙනාට වඩා අනිත් කෙනා ඊගාව තැනට අනිත් කෙනා ඊගාව තැනට ඔහොම ඔහොම ගියාම මේ පිරිස ගත්තාම පිරිසේ නානත්වයක් මෙයා චතුරාර්ය සත්‍ය වඩන කොටසේ ඉන්නේ මෙයා සම්‍යක් ප්‍රධාන වඩන කොටසේ කියලා මෙහෙම හිටිනවා. ඒකත් මම ගමන් මග පැහැදිලි කරන්නම්. සතිපට්ඨානයේ වඩන කොටස හැම වෙලාවෙම එක්කේ කර්මණකින් වඩන්න වෙන්නේ. කය නුව නුවණින්ම මේ බලමින්ම ඒක කරන්න වෙන්නේ. ඒකල තමයි රළු මට්ටමේ මේ ditthi උපාදානය කියන මේ මට්ටම මේ මේ රළු මට්ටමේ කෙලස් ටික ගෙවෙන කම්ම කරන්න වෙන්නේ. එතකොට එයා හැම වෙලාවෙම මේ කායගත සතිය එතකොට කායගත සතිය ලක්ෂණය තමයි හැම වෙලාවෙම ඒ කයේ යථා ස්වභාවය නුවණට අල්ලා දෙනවා. නුවණින් කයේ යථා ස්වභාවය පෙන්නලා තමයි ආශ්‍රව නැත්තම් උපාදාන වශයෙන් නොගෙන ඉන්න තියෙන්නේ. අපි කියමු අපිට කෙනෙක් කියලා හිතෙනකොටම වෙනදට අපි කෙනා කියලා බාහිර රූපෙ දිහා බලනකොට මේ ගතියට යන්න දෙන්නේ නැතුව නුවණින් අල්ලා දෙනව නෑ. එතන තියෙන්නේ gadul වල සිමින්තියෙන් කළ විත්තියක ඇඳපු චිත්‍රයක්නේ කියලා ඇත්ත පෙන්නනව තමන්ගේ මනස ඒක දකිනකොටම සිහිවෙච්ච ගතියට පතිත වෙන්නේ ඉඩ නොතිය ඒ කයේ යථා ස්වභාවය බලනවා. ඒ විදිහටම මේ රූපේ දකිනකොට හාමුදුරනමක් කියන අදහස මට ආවනම් මම හාමුදුරුවෝ කියන මේ අදහසින් මේ රූපෙට බැහැලුව දුක උපදවාගෙන තියෙන පුද්ගලයෙක් උපදවාගෙන තියෙන පුද්ගලයා එක ගැටෙනවා තියෙන ප්‍රශ්න ටික. දැන් මේ දුක නූපදින විදිහට මම කටයුතු කරන්න ඕනේ හේතු දුරු වෙන විදිහට එහෙනම් සතිපට්ඨාණයෙන් මේ සම්මා දිට්ඨියට මට අනුග්‍රහය දක්වනවා. දකින්නකොට මට හාමුදුරුවෝ කියන අදහස එනවා. මේ අදහස මේ රූපෙ මත පතිත වෙන්න කලින් ක්ෂණිකව මම නුවණ ඉදිරිපත් කරගන්නවා. නෑ මෙතන තියෙන අර gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය ගැන මනාව විස්තර කළා වගේ මේකෙත් කෙස්ලොම් නියද ධම්මස්නහර කියන කුණප කොටස් ටිකකින් මේ රූපය හැදිලා තියෙන තාප්පේ වගේ ඒබඳු කොටස් ටික ඇසුරු කරගෙන මේ චිත්‍රය තියෙන්නේ. මේ හැඩේ පේන්නේ කියලා මම එතන බලනවා මේ හාමුදුරු කෙනෙක් කියන මගේ ගතියකට පතිත වෙන්න කලින්. පතිත වෙනවටයි ඒ බලන්නේ. කාලයක් යන එතකොට මම දැන් නුවණ පරිහරණය කළා මිසක ආශ්‍රව පරිහරණය කරනවා නෙවෙයි. කෙලස් පරිහරණය කරනවා නෙමෙයි. මේ පේනකොට හාමුදුරු කියන අදහස ආවන මම අදහසින් බැලුවොත් මම නුවණ පරිහරණය කළා නෑ පරිහරණය කළා තියෙන්නේ කෙලස් වෙනවා. නමුත් හාමුදුරු කියන අදහස එනකොටම මම නුවණින් ඨග්ගල සතිපට්ඨානේ තමයි මට තියෙන එකම පිහිට එකම රැකවරණය ඒකයි මේ සියලු දුක් දුම්නස් නැති කරන්න හැඳින් වැළපීම් නැති කරන්න මේ නිවන් දකින්න මාර්ගඵල ලබන්න එකම මගයි සතිපට්ඨාන කියලා පෙන්වන්නේ. මෙතනින් ඇරෙන්න වෙන ඊට උඩට තැනකට යන්න බෑ. එතකොට සතිපට්ඨානට හිත තබල නුවණ තබල විඥානයේ මේ ආයතනයන්ට බැස ගන්න දෙන්නේ නැහැ. තේරෙන්නේ? එතකොට හැම වෙලාවෙම කෙස්ලොම් නියදත් හම්මස් කියලා කොටස් වශයෙන් හෝ පටිආපෝතිජෝ වායෝ කියලා ධාතු වශයෙන් හෝ බලලා ඉබ්බඳු තැනක පිහිටි මේ වර්ණ සටහන නේද මේ ඇස ඉදිරි පිටට එන්නේ කියලායි බලන්නේ. මහ භූත හෝ මහ භූත ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහන කියන තැන බලලා තමන්ගේ මනසේ තියෙන gati එකට පතිත වෙන්න දෙන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැත්තම් ඒ හැඩේම ටක් ගාලා gadol වල සිමෙන්ති කළ බිත්තියක මේ හැඩේ තියෙනකොටත් මං හාමුදුරුවෝ කියන අදහස එන්නේ මට. මම හාමුදුරු කෙන අදහසින් බිත්තිය දිහා බැලුවොත් වැරදීනේ කියලා මේ වගේ උපමාවකින් තව අල්ලලා දෙනවා. ඔය වගේ තමන්ගේ මනසේ සිහි වෙන සිහි වෙන සිහි වෙන අම්මා කියලා තාත්තා කියලා දුව කියලා පුතා කියලා බාහිර අය සිහි වෙන්න හදනකොට සතිපට්ඨානෙන් දැන් ඇහෙන් දකිනකොට වගේ මනසින් සිහි කරලා යන්න හදනකොටත් මනසින් සිහි කරන සිහි කරනකොටම යන්න ඉස්සෙල්ලා එතන ඇත්ත පෙන්වන්න ඕන. දැන් ඇහැට පෙන්නකොට සිහි වෙනවත් එකම පෙනෙන දෙයට එක බහලන්න නැති වෙන්නේ ඇහැට පෙන්නේ කිය ඇත්ත බලන්න ඕන සතිපට්ඨාන හිතට සිහි වෙනකොට මෙතෙන් ඉඳලා තාම ඇසිදිරි පිටාවේ නැහැ නමුත් මනසින් සිහි වෙලා මනසින් මනසින් සිහි වෙලා මනසින් භවයට යන්න ඉස්සෙල්ලා දුක උපදව ගන්න ඉස්සෙල්ලා රැවටෙන්න ඉස්සෙල්ලා නෝන ඉදිරිපත් කර ගන්නවා සිහි කළ යන්න ඉස්සර වෙලාම නෑ එතන තියෙන්නේ කියලා ඒ රූපය හම්බ වෙන තැන අම්මා කියලා සිහි වුණොත් සිහි වෙච්ච අදහසින් බාහිර භවයට හිත නමන්නේ ඒ අදහස බාහිර ධම්මායතනය අනුව පතිත වෙන්න කලින් ධම්මායතනය නිසා අම්මා කියන අදහස එන්න පුළුවන්. ඒ අදහසය ධම්මායතනය මත පතිත වුණොත් ඕගලන්ට හම්බෙන්නේ බාහිරේ. නමුත් විඥානයේ ධම්මායතනය මත පතිත වෙලා. පෙනෙන දේ රූපායතනය මත පතිත වුණොත් ඔයගලන්ට හම්බෙන්නේ බාහිරින් වගේ අපිට හිතෙන දේ ධම්මායතනය මත පතිත වුණොත් මනසට දැනෙන්නේ බාහිරින් ඈත ඉන්න කෙනෙක් වගේ තේරෙනව නේද පතිත වෙන්න කලින් ධම්මායතනයේ පෙන්වන රූපයට ඒ කියන්නේ එතකොට අපිට බාහිර කියලා පෙන්වන රූපයේ ඇත්ත ඇති හැටියට බලනවා කෙස්ලොම් නියදත් හම්මස් කියලා කුණප කොටසෝ ධාතු වශයෙන් පිහිටි තැනක පිහිටි වර්ණ සටහන නේ තියෙන්නේ කියලා සිහි කරන මේ හිතේ සිහි වෙන ගතියේ බාහිර ඉන්න කෙනෙක් කියන තැනකට පතිත වෙන්න නොදී. කොහොම අරමුණක් අරමුණක් ගානේ හිත තමන්ගේ මනසින් සිහි වෙලා බාහිරට නැමෙන වාරයක් ගානේ එතන ඇත්ත පෙන්නලා මේ හිතේ මනස ගතිය ඒකට බහලන් නැති වෙන්න කටයුතු කළ යුතුයි. ස්පර්ශ ආයතන හයෙදිත් හම්බ වෙන හැම දෙයක් අරඹයම තමන්ගේ මනසේ ඇති වෙන ගතිය ඊටම නොබැහැලිය යුතුයි සතිපට්ඨානෙන් ඒ තැන කයේ ඇත්ත පෙන්වනවා. අවිඥානික වස්තුවක් නම් මහ භූත සහ උපාදාය රූප, විත්‍ය ඇඳපු චිත්‍රය වගේ කියලා මහ භූත සහ උපාදාය රූප කියන තැනක මෙහෙම අදහසක් එනවා. එන අදහස නැඹුරු වෙන්නේ නැහැ. එතන මහ භූත ටික අසුරු කරගෙන පවතින වර්ණ සටහනක් නේ කියන තැනක. උපමාවක් කළා ඒකත් පෙන්වනවා. අවිඥානික වස්තුවක ඔය පෙනෙන දේ පිටියක ඇඳු. gadul වල සිමෙන්තියෙන් කළ පිටියක ඇඳුත් ඔය පෙනෙන දේ. මේ අදහසේ මම ඒ අදහසින් චිත්‍රය හෝ gadul වල ටික අත ගැවුත් හරියන්නේ නැහනේ. එහෙනම් මෙතනත් ඒක තමයි කියලා අවිඥානික වස්තුවේ ඒ ටික පෙන්නනවා. ඔය විදිහට තමන්ගේ මනසේ පෙන්නන ගතිය අඩුකලේ කාය කායගත සතියෙන් බලලා කායානුගී සිහියෙන් පෙන්නලාමයි. තේරණේ මේ මට්ටමේදී මේ කාල ටිකේම සතිපට්ඨානෙ වඩනවා කියලා. ඕක හැමදාම කරන්න ඕනේ එකක් එකක් ගානේ ඔය මට්ටම හැමදාම වඩන්න ඕනේ එහෙම අමාරු නෑ. යම් දවසක් තියනවා මේ ලෝකේ යම් තාක් දේ තියෙනම් ඒ ඔක්කොම මහ භූත සහ උපාදාය රූපයි කියලා රූපයේ පිරිසිඳ දකින්න දවසක් තියෙනවා. තේරෙනා නේද? තිබ්බට බාහිර දේවල් අරඹය හිතෙන ගතිය තාම නතර වෙන්නේ නැහැ. අපි කියමුකෝ බාහිර අම්ම හෝ පුද්ගලයෙක් හෝ දෙයක් හෝ සිහි වෙන්න පුළුවන්. සිහි වෙනකොට ස්පර්ශ ආයතන හයෙන්ම හම්බුනොත් මේ කාම මට්ටමේ හින්දා. හයෙන්ම හම්බුනොත් මහ භූත හෝ උපාදාය රූපොම් මිසක ඊට වඩා නම් අඩුවත් වැඩියත් නැහැ කියන නුවණ එළඹම සිටින සිහි වෙනකොට එක සිතට. එදා ඉඳලා එයාට මේ අර මුළු සමස්තයක් වශයෙන්ම සතිපට්ඨානෙ වඩපු උත්තරේට හිත තියලා මේ උපදින උපදින එක අයින් කරන්න පුළුවන්. එතකොට නූපං අකුසල් නූපදිනවා උපං අකුසල් දුරු කරනවා නූපං කුසල් උපදිනවා උපං කුසල් වැඩෙනවා කියන ටිකේ තමයි තියෙන්නේ. මනසේ උපදින ගතිය සිහි වෙනකොටම එකම යායටම හිටනුවන. අර සතිපට්ඨානෙ වඩපු එකෙන්මයි එන්නේ. තේරෙනව නේද? මේ එතකොට සතිපට්ඨානෙ වගේ එක එක කයෙන් කයට බලන්න ඕනේ නැහැ හැමදාම. අවිඥානික වේවා සවිඥානික වේවා එක එක රූපෙම හැමදාම බල බල ඉන්න ඕනේ මේක මොහු කරා ගියාම හැම ආයතන වලට හම්බ වෙන හැම රූපයක් ගැනම එක යායතම නුවණයි තියෙනවා නම් යන්තාක් මේ කාම ලෝකේ රූපෙයි කියලා ඔක්කොම මහ භූත හෝ උපාදාය රූප වලට අමතරව අඩුණු වඩින මගේ මනසේ තියෙන විස්තරේ එහෙ නැහැ. ගෙවල් දොරවල් ගස් ගල් ගෙඩි කරල් කොළ ඒවා නැහැ. මේ මහ භූත සහ උපාදාය රූපයි කියන උත්තරේ තියෙනවා නමුත් සිහි වෙනවා. සිහි වෙන සිහි වෙන එකට බැරි වෙලා හරි මේ සිහි වෙන එකේ හෝ සතිපට්ඨානෙන් ආපු උත්තරේ සිහි කරගන්න බැරි වුණා. මේකේ වැල් යන්න පුළුවන් තාම. තාම යනවා. ඒකෙන් රාග දේශ මොහ ඇති වෙනවා. පුළුවන් නූපන් රාග දේශ මොහ උපදින්න පුළුවන්. උපන් රාග දේශ මොහ වැඩි වෙන්න පුළුවන්. මේ සිහිය තාම ඉදිරිපත් කළේ නැත්තම්. ඕනම තැනක තාම මේ මට්ටම් වල වැටෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට සතිපට්ඨානෙන් වඩපු රූපේ පිරිසෙන් දැක්කපු උත්තරයේ හිත තියලා තමයි අරගෙන ඒකට තබලා තමයි උපදින උපදින මේ හිතේ උපදින ගතිය අසුරු නොකරන්නේ තේරෙන්නේ ඔය මට්ටමට එනකොට කියන සම්පදානය කියලා ඒ ටික අර සතිපට්ඨාන වඩනකොට වඩා බොහෝම පහසුයි බොහෝම පහසුයි අරක එකක් එකක් ගන්න බලන්න ඕනේ දැන් මේක සමස්තයක් වශයෙන් එළඹ සිටිනවා මේ විදිහට සම්‍යප්ප්‍රධාන කාලයක් වඩනකොට බොහොම වේගෙන් නිවරණ ධර්ම දුරු වෙනවා. නිවරණ ධර්ම දුරු වුණාම මේ මේ කරන මේ ධර්මයෙන් යුක්ත ප්‍රමෝදයක් ඇති වෙනවා යාට. කියන්නේ කෙලෙස් දුරු වුණාම ආශ්‍රව අඩු වුණාම මේ මේ මට්ටම කරන්න කරන්න අධික ප්‍රීතියක් ස්වභාවයක් ඇති වෙනවා ඒක මේක හැම වෙලාවෙම යාට කරන්නමයි හිතෙන්නේ සම්මප්පද මේ මේ irdipaද කියන තැනට එනවා කෙනෙකුට මේක කරන්න කැමැත්තම බලවත් වෙනවා ඡන්ද irdipaදය කියලා කියනවා මේක කොහොම හරි කළ යුතුම වැඩක් නේ කියන තැනකින් කෙනෙකුට හිත දැඩි වෙනවා එතකොට චිත්ත irdipaදය කියනවා කෙනෙකුට මේක කොහොම හරි කළ යුතුම දෙයක් නේ කියලා වීර්ය දැඩි වෙන දවසක් එනවා මේක කිරීම සඳහා නිතරම විමසනකම කෙනෙකුට ඇති වෙන විමර්ශාව. ඔය 이르දිපාදත් එක්ක අර මීපෙනි කාවුමුණියා වගේ එක සැරයක් ඇවුත් නොකෑ බෑ වගේ මෙයාට මේක නොකර ඉන්න බෑ. මෙයාට තියෙන එකම සතුට එකම සැප මේ විදිහට දිගටම කරන එකමයි. අර කත්තිකම්මිතා කුසල ඡන්දය කියලා කියන කරනු කැමැත්ත ඇති වෙනවයි කියන. ඔන්න ඔය මට්ටම. මේ ටික මට්ටමටපත් වෙනකොට දැන් කිසිම වෙහෙසකනුත්තරව හැම අරමුණක් ගන්නෙම හරිම සතුටින් තමයි මේ සිද්ධිය කරන්නේ. මොකද ඒ නිසා ජීවිතේට ඇතිවෙච්ච සාන්තිය සැහැල්ලුව එච්චරට අත්විඳිනවා යා. දැන් වෙනදා කසාය බොන්නා වගේනේ හරි අමාරුවෙන් කාන්තම වගේ බොහොම අමාරුවෙන් එකලේ බාහිර නිසා දකින්නකොට දකින්න ගතිය වැලැක්විය අපි බොහොම අමාරුයි. දැන් මේක බොහෝම කැමැත්තෙන් මේ සිද්ධිය කරන්නේ. මේ මේ ස්පර්ශ ආයතන හයට ඉතාම සතුටින් මොකද ඒ ප්‍රීතිය සතුට අත්විඳින්මින් කරන්නේ. එතකොට ඔය මට්ටමට යනකොට සම්පූර්ණ නීවරණ චිත්තය ගෙවෙනවා. ඒකයි කාමයෙන් ගෙවෙන අකුසලයෙන් ගෙවෙන ප්‍රථම ධානයේ නෝ කියන මට්ටම. නෝ මට්ටම එනකොට කියන ඉන්ද්‍රිය කියලා. රැවටෙන්නෙම නෑ මේ ස්පර්ශ ආයතන හය වෙනද වගේ යම් අරමුණක් ගන්නකොට සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ගතිය ප්‍රධාන ඉදිරිපත් වෙලාමයි ගන්න ප්‍රධානම අරමුණ වලට සම්බන්ධ වෙන්නේ. සද්දයක් ඇහුව රූපයක් බැලුවා සද්දයක් ඇහුවත් ගන්ධයක් බැලුවා රසයක් ලැබුවත් ස්පර්ශයක් ලැබුවා ප්‍රධානයි. ওই විදිහට කර කර ඉන්නකොට ඒ කොච්චරද කියනනම් ඒ ඉන්ද්‍රිය ඊටාම දෘঢ় වෙනවා දැඩි වෙනවා බලවත් වෙනවා නේ අනබිභවනට්ඨේන බලං ආය අසද්ධාවෙන් සද්ධාව යටකරන්න බැරි අසහියෙන් සිහිය යටපත් කරන්න බැරි කුසීතකමින් වීරිය යටපත් කරන්න බැරි මේ එතකොට අසමාහිතකමින් සමාහිතකම නැති කරන්න බැරි සද්ධා සති විරි සමාධි පඤ්ඤා ඊට පස්සේ දුෂ්ප්‍රඥකමෙන් ප්‍රඥාව නැති කර යටකරන්න බැරි කියන මට්ටමට බලවත් එතකොටම ඒ බලවත් වුණාම මේ හැම ආයතනයකටම ඒ වගේම බලවත්කමකින් තමයි යමුණ දෙන්නේ. ඒ මට්ටමේ ජීවත් වෙනකොට ඒක හොඳට මොහු කරනකොට අවබෝධයට සුදුසු මනසක් ගොඩනගෙනවා. බුද්ධංග කියලා කියන්නේ එතකොට සීහිය වීර්ය ධම්විචේ එතකොට ප්‍රීති පස්සද්ධි කියලා මෙන්න මේ ගති ටික තමන් අවබෝධයට තමයි යම් දර්ශනයක් දකින්න ආව නම් ඒක දකින්න සුදුසු මට්ටමට මේ ගති ටික වැඩ. එහෙම වැඩෙනකොට තමයි තමන්ට අස්පනා පිට පෙනෙන මට්ටමට එන්නේ මේ ස්කන්ධ ටික නිසා ඇතිවන කෙලෙස්ය මේ ටික බැලුවොත් ඒ කාන්තින් එයා දුකෙන් මිදෙන්නේ දුක් විඳින්නෙක් වෙනවමයි කියන ටික පේනවා. පේනවා. තමන්ගේ මනසේ තියෙන මේ ගතිය මේකට බැහැළුවේ නැත්තම් දුක් නිරුද්ධ වෙනවමයි කියන එක. එහෙනම් මේ ගතිය නූපදින විදිහට මෙන්න මෙහෙම කළ යුතුයි කියන මේ සිද්ධිය දකින්න මට්ටමටම එනවා. කියන්නේ රහත් කියන මට්ටම වෙනවා. මතක කළේ. තව පැත්තකින් ගත්තාම දකින්න මට්ටම කිව්වහම උතනදී කෘත්‍යකින් තමයි වෙන්නේ. ඒ කියන්නේ නිරෝධී සාක්ෂාත් කළා වෙන්න දෙපේ. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට කුමන අරමුණක් ගැටුණත් ඒ ජීවිතේ නම් හෙලෙන්නේ. ඒක රහතන් වහන්සේ කියන චලංග සමන්නාගත උපේක්ඛා කියලා. චක්කු සම්පස්සේ උපේක්ෂායි සෝත සම්පස්සේ උපේක්ෂායි ගාන සම්පස්සේ උපේක්ෂායි ජීව සම්පස්සේ උපේක්ෂායි කාය සම්පස්සේ උපේක්ෂායි මනෝ සම්පස්සේ උපේක්ෂායි ඒ නිසා ඒ කියන්නේ බාහිර ඇහැයි රූපයයි කියන පැත්තෙන් දැන් මොන දෙයක් ආවත් මොන දෙයක් ආවත් එයාගේ මනසින් ඒ පැත්තට නැඹුරු වෙනවා කියන ධර්මතාවය වෙන්නෙමම නැහැ. නැඹුරු වුණොත් ලාභදායි දෙයක් ලාභ අලාභ යස ආයත නිന്ദා ප්‍රසංස සැප දුක් කියන ධර්මතාවට මේ ලෝකේ තියෙන්නේ. ලෝකේ උපදවා ගත්තොත් ඔය ගතියටයි උපදවා ගත්තේ. මේ ලෝක නිරෝධ වුණොත් ওই ගතියටිනොයි මිදුනේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ අටලෝ දහමෙන් යම් කිසි කෙනෙකුගේ සිත කම්පා නොවේ නම් කියලා. මේ ස්පර්ශ ආයතන 6ට කෙනෙක් ආයතන 6 කෙනෙක් පරිහරණය නොකරයි නම් එයා පරිහරණය නොකරන්න මොකද්ද ලෝක ධර්මතාවට. ලෝකේ පරිහරණය නොකරන මේ ධර්මතාවටෙම මිදුණා. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයේ මිදිච්ච කෙනෙක්. ලෝකීය Nirodhe සාක්ෂාත් කළ කෙනෙක්. එතකොට ඔන්න උත්තරනට තන දක්වයි අපි ආයුත්තේ. හැබැයි ඕකෙදී තව මෙහෙම පැතිකඩු කුට්ටිය. මොකද්ද? ඒකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. විමුක්තිය සහ නිවන කියන්නේ මොකද්ද කියලා. විමුක්ති තුනක් තියෙනවා. අනිමිත්ත ශුන්්‍යතා අපනිහිත කියන විමුක්ති තුනක් තියෙනවා. දැන් වර්තමානයේ බොහෝ කෙනෙක් දකින්නේ මේ විමුක්තිය කියන්නේ නිවනට කියලා. නමුත් විමුක්තිය කියන්නේ නිවන නෙවෙයි. විමුක්තිය කියන්නේ සංකත ධර්මයක්. දැන් අර වේදල්ල සූත්‍රයේ වගේ මට මතක උපස් අර ප්‍රශ්නයක් අහන්නේ විමුක්තියට කුමක් පටහැනිද කිව්වහම නිවන කියලා කියන්නේ. විමුක්තියට පටහැනි නිවන. මොකද සංකත ධාතුයේ කෙරවලම තමයි මේ විමුක්තිය. නමුත් නිවන කියන අසංකතය. එතකොට සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන ඵල අපි කියන්නේ නිවන දකින්නවා කියලාන්නේ. ඇත්ත නිවන නිවන තමයි දකින්නේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඵල ටිකට තමයි අපි විමුක්ති කියන නම් කරන්නේ. දැන් අපි කිව්වොත් ධම්මසංගණියේ කුසල සිතක් වගේ ගත්තොත් ලෝකෝත්තර ඒ කුසල ලෝකෝත්තර කුසල් සිත් නම් කරනවානේ පඨමාය භූමියාය පත්තිය කියන තැනකින් ප්‍රථම භූමියට පත්වීම සඳහා කාමයන්ගෙන් අකුසලයෙන් වෙන්ව ලෝකෝත්තර සිත යම් මොහතක උපදී නම් ඒ සමෙහි තියනවා කියලා පස්ස වේදනා සංඥා චේතනා කියලා ওই විදිහට කියලා බලන්නේ ඒ සිතක මාර්ග සිතක තියෙන ශුන්්‍යතා අපනිහිත අනිමිත්ත කියලා තියෙන්නේ ඵලසිත බලන්න ඊට පස්සේ තස්සේව ලෝකෝත්තරස කම්මස්ස කතත්තා භාවිතත්තා විපාකං ශුඤ්‍යතා. ඒ කියන්නේ ටික අතහැරලාම කිව්වේ. ඈ තස්සේව ලෝකෝත්තරස කම්මස්ස කතත්තා භාවිතත්තා අනිමිත්තා. එතකොට ශුඤ්‍යත අනිමිත්ත ශුඤ්‍යත අපනිහිත කියන මේ නම් ටික ලැබුවේ මාර්ගඵල සිත් නේද? ඒක බලන්න ධම්මසංගණේ වෝත් තමයි අපි ඉගෙන ගන්නවා කියන්නේ. ඒ චේතෝ විමුක්ති සංකතයි. මාර්ගඵල සිත් සංකතයිද අසංකතයිද? සංකතයි. ඒ චේතෝ විමුක්තිය හේතු ප්‍රත්‍යයෙන් උපන්න එක. හරිද? ඒ විමුක්තියට හේතුව මොකද්ද? නොයලීම. නොයලීම නිසා නෙමිදුනේ. නිදීමට හේතුව නොයලීම. නොයලීමට හේතුව කලකිරීම. කලකිරීමට හේතුව ඇත්ත දැකීම. ඇත්ත දැකීමට හේතුව සමාධිය. සමාධියට හේතුව සැපය. සැපයට හේතුව පස්සද්ධිය. පස්සද්ධියට හේතුව ප්‍රීතිය. ප්‍රීතියට හේතුව ප්‍රමෝදය. ප්‍රමෝදයට හේතුව යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට හේතුව ඔතනින් ඕන ඕන විදිහේ විදිහේ දුක. දුකට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව පස්සේ කියලා ඔහොම අවිද්‍යාව දක්වාම ගියයි. එතකොට මේ වගේ මම නිකන් ගත්තේ සංකතය එතකොට චේතු විමුක්තිය කියන එක සංකතයි. නේ? චේතු විමුක්ති කියන්නේ සමාධිය. අනිමිත් සමාධිය, අපනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය කියලා තේ සමාධිය නම් කරනවා. එතකොට මේ ලෝකයේ තියෙනවා ලෝකේ නැත්තම් සියලු ධර්මියෝ ගත්තාම අපිට බෙදන්න පුළුවන් චිත්තචෛසික රූප නිබ්බාන කියලා පරමාර්ථමය ස්වභාවයන් හතරකට. එකෙන් තුනක් බෙදනවා සංගත පරමාර්ථ ධර්ම කියලා නිවන බෙදනවා අසංගත පරමාර්ථ ධර්මයට. පැහැදිලි කීපයක. චිත්තචෛතසික රූප නිබ්බාන කියන මේ ධර්මතා අතරෙන් චිත්තචෛතසික රූප කියන ටික අයිති සංකත ධාතුට සංකත පරමහර්ථ නුවණ අසංකත පරමහර්ථ. දැන් සංකත පරමාර්ථ ධර්මයන්ට හිත කියලා තමයි හැම වෙලාවෙම ආශ්‍රයක්ෂය කරන්න වෙන්නේ. අසංකත පරමාර්ථ ධර්මයට හිත කියලා තමයි ආශ්‍රයක්ෂයට හිත තැබපු සංකත ධාතුවම අතහරින්නේ අසංකත ධාතුවට හිත තබලා. තේරෙන්නේ? සංකත ධාතුවේ සංකත පරමාර්ථයට හිත තබලයි ආශ්‍රයක්ෂය කරගත්තේ. සංකතයි තාම සංකත ධාතුයෙන් හිත තියලානේ ආශ්‍රය දුරුකලේ අසංකත පරමාර්ථයට නැත්තම් නිවනට හිත තියලයි සංකත ධාතුයෙන් හිත අතහැරගන්නේ හත අතාරින් තේරුණා එතකොට අපි කියමු ඒක ජීවිතෙන් දැන් රහතන් වහන්සේලා ලෝකේ ජීවත් වෙන්නේ අනිමිත්ත ශුන්්‍යත අපනහිත කියන සමාධිය. මේ චේතු විමුක්තියෙන්. මේ චේතු විමුක්තිය අකෝපයයි. ඒ නිසයි අරමුණක් අරමුණක් ගානේ අසංකතේ සාක්ෂාත් වෙන්නේ. මම ඒක පෙන්වන්නම්. අපි දැන් කිව්වොත් කෙස්ලොම් නියදත් හම්මස් ආදී කුණප කොටස් ටිකකින් හැදුණු ඒ මත පතිත වෙච්ච වර්ණ සටහනක් හම්බ වෙන මේ ලෝකයේ තුල අපිට ඕන තරම් සත්ව පුද්ගල ආත්ම දේවල් තියෙනව නේද? තියෙනවා. ඕන දැන් අපේ මනස සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්තයි. මේක තමයි ලෝකයේ ආශ්‍රව පරිහරණය කරන මට්ටම. කෙලෙස්. හරිද? සංකත අපිට මෙහෙම පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැනක තියෙන ඇත්තම ඇත්තට හිත තියලා තබයි මේ ටික කෙනෙක් පුද්ගලයෙක් කියලා පෙනෙන මේ කෙලෙස් මං ගෙවන්නේ. ඒකයි සංකත පරමාර්ථයට හිත තබලා මේ ආශ්‍රව ගෙවන්න කියලා කියන්නේ. අපි කියමු පරමාර්ථ වශයෙන් පවතින නැත්තම් මහ භූත සහ උපාදාය රූපේ නැත්තම් වර්ණ සටහන කියන තැනට හිත තබලා මම මනසේ තියෙන මේ සත්පුද්ගල ආශ්‍රවයන් ගෙවන්න උත්සාහවත් වෙනවා. යම් දවසක මේ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදුණොත් මම මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යතාවේ අත්විඳිනවා. තේරෙනවද? මම මේ අරමුණ ශුන්්‍යත විහෙරෙන් පරිහරණය කරනවා. මේ ලෝකේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යත විහරණයකින් තමයි මම වාසය කරන්නේ. අනිත් කෙනා සත්‍ය පුද්ගලය කියලා දකින තැනක මගේ දර්ශන මම ලෝකෝත්තර මට්ටම මේ ලෝකයාගේ මේ මානසික මට්ටමින් ඈතර වෙච්ච ශුන්්‍යතාවයකින් තමයි ජීවත් වෙන්නේ. එහෙම නැත්තම් මේ ස්පර්ශ ආයතන 6ට කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බෑ අපි අපේ මනසෙන්ම නිමිත්තක් හදාගෙනයි හිතන්නේ කියන්නේ කරන්නේ කියලා දැකලා ස්පර්ශ ආයතන හයේම අනිමිත්ත බවින් ඉන්නවා ස්පර්ශ ආයතන හයේ නිමිති නැති ස්වභාවයක්කින් ජීවත් වෙන්න පුළුවන් පිනෙද්දී පිනෙන දේ අරඹය සිහි වෙනකොට හිතන්න පුළුවන් තමන්මයි හිතලා හිතන්නේ කියන්නේ කරන්නේ කියන එකමයි යා දකින්නේ පිනෙන දෙයට හිත දැසගන්න ඒකේ නිමිති නැහැ ස්පර්ශ ආයතන හයෙම නිමිති නැහැ තේරෙන නේද? ඒ මට්ටමකින් එක්ක ජීවත් මේ ස්පර්ශ ආයතන 6 නිසා 6 මත විඥානයේ පිහිටියුත් ස්පර්ශ ආයතන 6 දුකමයි කියලා. දන්නා කම නිසා ස්පර්ශ ආයතන 6 ප්‍රාර්ථනා කටයුතු කිසිම ගතියක් එයාගේ නැහැ. පරිහරණය කරනකොට මේ අපනහිත කියන කමෙන් තමයි ජීවත් වෙන්නේ. තව පැත්තකින් ගත්තොත් සංකත පරමාර්ථ ධර්මයට හිත තියාගෙන තමයි මෙයා ජීවත් වෙන්නේ. තුන් විමුක්තියකින් තමයි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ විමුක්ති සිත පරිහරණය කරන කෙනෙක් හැම වෙලාවෙම. ඕකට ආනන්ද මහ රහතන් වහන්සේගෙන් එක බමුණෙක් ප්‍රශ්නයක් අහනවා. බවත් ආනන්දේනි ආශ්‍රය ක්ෂය සංඛ්‍යාත චේතු විමුක්ති ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින්න හැම හැම වෙලාවෙම මේ ආශ්‍රය ක්ෂය සංඛ්‍යාත චේතු විමුක්ති එළඹ සිටිනවද කියලා. එතකොට ආනන්ද හඳුරු කියනවා මම ඔබට උපමාවක් වෙන්නම් කියලා. කවුරු හරි කෙනෙක් ඔයාගේ අතපය කැපුවොත් අත් දෙක කැපුවොත් ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඉන්න ඔයාගේ අත් දෙක ඇතුව දින්නේ නැතුව දින්නේ කියලා අත් දෙක නැතුව ඉන්නේ කියලා. ඒත් මට අත් නෑ නේද කියලා සිහිකට යුතුයි හැබැයි. අත් දෙක නැතුව හිටියත් එයා වෙන දෙයක් හිතා හිතා හිටියොත් අත් දෙක නැති නෑ තමයි නැති බව දන්නේ නේද? නමුත් අත් දෙක නෑ නැති බව දැනෙන නම් ඒක සිහිකට යුතුයි. ඒ වගේ ඉඳගෙන හිටගෙන නිදාගෙන හැවිදින හතර ඉරියව්වේ මෙයාගේ මනස කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදිලා. කෙලෙස් ඇති වෙන්නේම නැහැ ඒ චේතනෝක්ති අකෝපෙම ඒත් මේ කෙලෙසුන්ගෙන් මගේ මනස මිදුණා නේද කියන එක අරමුණු කරන්න ඕනේ චේතනෝක්තියට අරමුණු වෙන්න. ජීවත් වෙන්නේ චේතනෝක්තිය. තේරෙනවද? ඒ වගේ නෑ ඒකෙන් මම මතක් කළේ අපිට නැත්තම් හිතෙන්න පුළුවන් චේතෝ විමුක්ති කියන්නේ නිවන නිවන මොහොතකට විතරයි අපි බලන්නේ දකින්නේ ආපහු ඊට පස්සේ කාම භූමියේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ රූප භූමියේ ජීවත් වෙන්න තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් එසේ නොගත යුතුයි රහතන් වහන්සේ කියලා කියන්නේ සංකත පරමාර්ථමය ස්වභාවය වූ ස්වභාවයට හිත තබලා අනිමිත්ත ශුන්්‍යත අප්පනේ හිත කියන gati ටිකක් මනසේ හදාගෙන ජීවත් වෙන කෙනෙක්. රාගය නිමිත්තක්, දේශය නිමිත්තක්, මෝහය නිමිත්තක්, රාගය ප්‍රමාණ කරන ධර්මයක්, දේශය ප්‍රමාණ කරන ධර්මයක්, මෝහය ප්‍රමාණ කරන ධර්මයක්, රාගය අසුඤ්ඤ ධර්මයක්, දේශය අසුඤ්ඤ ධර්මයක්, මෝහය අසුඤ්ඤ ධර්මයක්. රාග, දේශ, මෝහ නැතිකමින් ඒ මනසේ සියලුම නිමිති නැතිකමින් රාග, දේශ, මෝහ නිමිති නැතිකමින් අනිමිත්තයි, රාග, දේශ, මෝහ නැතිකමින් ශුන්‍යයි, රාග, දේශ, මෝහ නැතිකමින් ප්‍රාර්ථනා කොට දෙයක් නැති වෙලා ඒ මනසේ තියෙනවා. එතකොට ඒබඳු ආයතන පරිහරණය කරද්දී එහෙම තිබුණත් ඒ මනස හැම වෙලාවෙම නිවනට නැමිලා නිවනට බරවමයි පවතින්නේ. අපි කියමු අද නිකන් උපමාවක් මම කළොත් මෙතන ඉඳලා ඕගලන්ට මොනවා හරි දෙයක් ඕගොල්ලෝ සිහි කළොත් ඕගොල්ලන්ගේ මනස භවයට නැමිලායි පවතින්නේ. ඒ කියන්නේ බාහිර මෙහෙම එහෙම දැන් gedara කියලා සිහි කළොත් එහෙම gedarak බාහිර තියනවා කියන තැනකින් රූපයක් පෙන්වලා තමයි හිතට රූපයක් ඇති බව හංගවලා තමයි දන්නලා තමයි නතර වෙන්නේ. සංකත යමක්ම ඇති බවට පෙන්නලම තමයි නතර වෙන්නේ. භවයේ පිහිටනවා කියන්නේ සංකත යමක්ම ප්‍රත්‍යෙන් හටගත් යමක්ම ඇති බවට පෙන්නනවා. තේරෙන්නේ මේ චේ ඒ අපි මේ උපාදානෝ සහිතව ජීවත් වෙන එකේ ලක්ෂණය. උපාදානයේ මෙදිලා මේ චේතු විමුක්ති යින් යුක්තව ජීවත් වෙන තැන හැම වෙලාවෙම යාට මේ ආයතනයේ සිහි කරනකොට අනිත් ආයතනේ නිරුද්ධයි. නිරුද්ධ බව නොහටගත් බව ඉබේම නමුත් දන්නේ සිහිකට යුතුයි. එතකොට මේ ස්පර්ශ ආයතනය පරිහරණය කරනකොට යමක් පිළිබඳ දැනුමක් ආවොත් ඒ වෙලාවට ඒ දැනගත්ත දේ තමන්ගේ මානසික සිද්ධියක් හැටියට දැනගෙන මේ ආයතන ටිකේ නිමිති වශයෙන් නොගෙන ජීවත් වෙන එක තමයි විමුක්තිය කියලා කිව්වේ. එහෙම ඉන්න කෙනාගේ මනස නිවනටම බර වෙලා කියලා කියන්නේ ඇහෙන් බලලා අනිත් පැත්ත බලනකොටම දැකපු දේ ඇති බවට හිටින්නේ නැහැ ඒක නිරුද්ධ වුණා කියන තැන නැති බවටයි මනස පිහිටන්නේ යම්කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන යම් යම් ආයතනයක් මෙහෙම රූපයක් බලලා මේ පැත්ත බලනකොට මෙහි ඇති බවට නෙමෙයි තියෙන්නේ ඒක දැන් නිරුද්ධ වුණා කියන්නේ කණ්ණාඩිය දිහා බලලා අනිත් පැත්ත බැලුවොත් දැන් ඒ බැලපු ඡායාව ඕගලන්ට නිරුද්ධ වුණා කියන එකම පේනවා මිසක ඇති බවට පේන්නේ නැහැ. නේද? අහං ඊයේ මට්ටම හිටිනෝ ස්පර්ශ ආයතන හයේ. අසංකත කිසිම දෙයක් අහු වෙන්නේ හටගත් දේ නිරුද්ධ බවමයි අහු වෙන්නේ. කෙනෙක්ව සිහි කළොත් මෙතන ඉඳලා අම්මා කියලා මම සිහි කළොත් ඒ විමුක්ති මනසට පේන්නේ නැහැ මට වගේ බාහිර අම්මා කියන රූපයක්. අම්මා කියලා මේ නිමිත්ත සිහි කරගන්නකොට එයාට තේරෙන්නේ මේ නිමිත්ත සිහි කරගන්නකොට මේ නිමිත්ත ඇති කරගන්න උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඤ්ඤාණය නිරුද්ධයි නේද කියන නුවණ එළඹ සිටින්නේ. අතීතයේ නිරුද්ධ වෙලා කියන එකම එළඹ සිටිනවා මිසක මට වගේ දැකපු දේ තියෙනවා කියලා භවයේ භවයේ පෙන්වන්නේ නැහැ. භව නිරෝධය කියන්නේ දැන් අම්මා කියලා සිහි කරගන්නකොටත් මට සිහි කරගන්න පුළුවන් හිතේ හැකියාව. මම දන්නවා මේක මගේ මනසේ නිමිත්තක්. හැබැයි මේ නිමිත්ත මට සිහි කරන්න පුළුවන් හැකියාව අරන් දුන්නා. ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධයි කියන එකට හිතන්න ඕනේ බැස ගන්න. ආන් ඒ විදිහට සංකත ධාතුයේ නොපිහිට අසංකතය අරමුණු කරගෙනම හිත නැඹෙන එකට කියනවා නිවනට නැඹුරු වෙලා ඉන්න කියලා. නිවනේ හටගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයයි කියන එක ජීවිතේ වෙලා තියෙනවා. සංකත පරමාර්ථයට හිත තබලා විමුක්තියට හිත තබලා තමයි ආශ්‍රයක්ෂය කරගන්න උනේ. හටගත් දේ නිරුද්ධ වෙනව නැත්තම් සලායතන නිරෝධයට හිත තබලා අනුපාද බවට හිත තබලා ප්‍රත්‍යයෙන් සකස් නොකළ නිරෝධ ස්වභාවයට හිත තබලා තමයි සංකතදී අතහරින්න වෙන්නේ. ඒ කියන්නේ මම මෙහි ඉඳලා වංශය හදිසියේ සිහි කළොත් මට සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත උපද්දපු ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියනකොට නිරුද්ධ නැත්ත නැති දේ හොයාගෙන යන්න පුළුවන්ද? බැ. එහෙමම නතර වෙනවා. ඒ නතර වීමමයි ප්‍රතිසන්දියට යෑම නොයත් නතර දැන් සිහි කරනකොට මට රුවන්වැසිය සිහි කරන්න පුළුවන් නම් ඒක බලන්න යන්න පුළුවන් නම් ඒ යන විදිහටමයි අපි යන්නේ. නිරෝධ ධාතුවට හිත තැබුවොත් විතරයි සංකතයට හිත බැසගන්නේ නැත්තේ. නැත්තම් කෙලෙස් නැතත් තේරෙන්නේ අපිට සිහි කළා හෝ යන්න පුළුවන්. නමුත් නිවනට හිත තබලා මම සිහි කරනකොටත් සිහි කරන උදව් වෙච්ච ආයතන නිරුද්ධ වෙලා බොහෝ කල් කිව්වහම තියෙන දේ බලලා සිහි කරපු දේ බලලා යන්න බෑ. එතකොට ඇස් ඉදිරි පිටට ලෝකයේ රුවන්වැලි සෑය කියන රූපේ හම්බ වෙනකොට මට ඉබේමයි තේරෙන්නේ පෙර නොතිබීම හටගත්ත නේද කියන එක. ඒකල් ඇතුව තිබුණේ නෑනේ. පෙර නොතිබීම හටගත්ත නේද කියන එකක් තියෙනවා. මේක ඉතුරු නැතුවම නැති වෙනවනේ කියන එකක් තියෙනවා. තිබුණු දේ හම්බ වුණොත් හම්බ හම්බ වෙච්ච දේ තියෙනවමයි. හම්බ වෙච්ච දේ තිබ්බොත් තිබුණු දේ හම්බ වෙනවමයි කියන න්‍යාය වළක්වන්න බෑ. ඕගලන්ට හම්බ වෙච්ච දේ ඉතුරු කළොත් ඇහැ රූප චක්කු විඤ්ඤාණයට යමක් හම්බ වුණා නම් හම්බ වෙච්ච දේවල් ඕගලන්ට තියෙනම් බාහිර ගෙවල් දොරවල් අම්මලා ඉඳිනන් තියෙන. තියෙන අය හම්බ වීම ගැන පුදුමයක් නැහැ. තියෙනවනේ. තිබුණු gedara තියෙන දේවල් හම්බ වීම පුදුමයක් නැහැ. තියෙන දේම හම්බ වෙනකොට හම්බ වෙච්ච දේ තියෙනකොට ඉබේමයි නිත්‍ය සංඥාව තුල ඉන්නේ. යමක් නිත්‍ය නම් ඒක සැප වෙලා තියෙන ඉබේම සැප නම් මේක හොඳයි මට. මගේ වෙලා තියෙන ඉබේම. නිත්‍යයි සැපයි ආත්මයි කියන සිද්ධිය ඇති වෙලා තියෙන ඉබේම. ඉතින් මම යමක් සිහි කරනකොට සිහි කරනකොට සිහි කිරීමද උදව් වෙච්ච යම් රූපයක් නම් සිහි කරන්නේ සිහි කරන්න උදව් වෙච්ච මේ නිමිත්ත හිතෙන් සිහි කරගන්න උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා බොහෝ කල නම් ඒ Nirodhiyටත් හිත බැස ගන්නවා නම් කිසිම ප්‍රශ්නකුත් නැත්තම් පිළිගන්නවා නම් ඒකට සක්කාය නිරෝධයට හිත දැස ගන්නවා කියන්නේ නිවනට හිත දැස ගන්නවා කියන්නේ පිළිගන්නවා කියන්නේ එයාට ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ යමක් සිහි කරනකොට මේ සිහි කරගන්න විඥාණයට වෙනදා අපි බාහිරයට බහිඳ දුන්නේ සංකත පරමාර්ථයට හිත තබලා දැන් මේ හටගන්න විඥානයේ භවයට යන්න නොදෙන නිවනට හිත තබලා ඇයි මම අම්මා කියලා සිහි කරගන්නකොට මේ සිහි කරගන්න උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා බොහෝ කලන කියලා දකිනකොට මම ඉතින් බලන්න යන්නේ වෙනදට දැන් අපි විදර්ශනා කරනකොට බලන්න ගියමවත් හම්බ වෙනවා කියන දණකින් කළානේ. දැන් අර නිවනට තිබ්බහම බලන්න යනවා කියන කතාවක්වත් නැහැ. දැන් මම දකින්ද අම්මා කියලා සිහි කරනකොට සිහි කරගන්නකොට මේ සිහි කරගන්න උදව් වෙච්ච ඇහැක් ඒ වර්ණ සටහනක් හිතක් තියෙනනම් ඒ අතීත හේතු නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියන තැන මට හිතන්න පෙනෙනවන ะ. පෙනෙනවන ะ. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ගියාම වැටුණු ඡායාව මම බෑන් පැත්තකට යනකොට දැන් නැති වෙලා බොහෝ කල නේද කියලා තෙවුනොත් ඔගොල්ලෝ තියෙන ඡායාව බලන්න යයිද? එහෙම එකක් තියෙනවද? නැහැ. එතකොට අම්මා කියලා සිහි කරනකොටත් සිහි කරනකොටත් සිහි කරන්න උදව් වෙච්ච ඇහැ රූපී චක්කු විඤ්ඤාණ නිරුද්ධ කළ බොහෝ කල් කියලා යාට පේනවනම්. ගිහිල්ලා හෝ බලන්න පුළුවන්ද? ගිහිල්ලා බලන්න ගියාම හෝ මට මේ වගේ වර්ණ සටහනක් දකිනකොට අම්මා කියන අදහස එයිනේ කියලා විදර්ශනා කරන්නවත් පුළුවන්ද ගියාම හම්බ වෙනවා කියනකොට ඇයි Tamanට හිතන්න පුළුවන් නම් යම් නිමිත්තක් ගැන ඒ නිමිත්ත නිරුද්ධ වෙලා නම් නූපන්නදී නූපන්නම. තේරෙලා නේද? කොහොම ගැඹුරුයි නමුත් ඉතාලම සීවා. එතකොට නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා බොහෝ කල් කියනකොට ගියාට පස්සේ මෙවිල හම්බ වෙන්නේ කියලා විදර්ශනා කරන්න ඕනේ නැහැ. එතකොට හම්බ වෙනවා නම් යමක් පෙර නොතිබීම හටගත්තා කියන එක පැහැදිලිම ඉදී. ආයත් මේ වර්ණ සටහන පෙර නොතිබීම හටගෙන දකින්නකොට දකින්නේ කියන එක එනවා. එතකොට අපිට හටගත්ත හැම දෙයක්ම නැති වුණා නම් අපිට හම්බ වෙච්ච දේවලුයි නැති වෙලා තියෙන්නේ. නැත්තම් ඇති දෙයක් ආපහු හම්බ වෙන්නේ නැහැ. දැන් අරකෙදි අපිට උනේ හම්බ වෙච්ච දේ තිබුණේ හින්දා තියෙන දේවල්ම හම්බ වුණානේ. නිත්‍ය සංඥාවක් ආවා. හම්බ වෙච්ච දේ තියෙන්නේ නැති නිසා හටගත් දේ ඉතුරු වෙන්නේ නැහැ. කියන්නේ තියෙන දෙයක් හම්බ නොවුණු නිසා හම්බ වෙච්ච දේ තියෙන්නේත් නැහැ. නැති වෙනවා. එතකොට අනිත්‍ය පෙනෙන්නේ. එතකොට ඒ තරම් ඉක්මනට අනිත්‍ය නම් සැපදායක කිසිම යමක ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. හරිද? එහෙමුණුත් ඒක ඒක දුක නම් ඒක තමන්ගේ වෙන්නේ. තමන්ගේ කරගන්න කැමති වෙන්නේ. එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවයෙන් විතරයි පෙනෙන්නේ. එතකොට එතනදී මට පෙන්වන්න ඕනේ උනේ මේ සම්මා දිට්ඨිය දැනගෙන ඒක වඩන්න ඒ සම්මා දිට්ඨියට ළඟා වෙන්න පටන් ගන්න තැන තමයි සතිපට්ඨානය අනුපූර්වව හැමදාම ওই මට්ටමම ওই විදිහට මහන්සි වෙන්න ඕනේ වැඩෙන කමක් වෙනවා මේ ඉන්ද්‍රිය මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ක්‍රමයක් ඒ ක්‍රමේ සතිපට්ඨානය වර්ධනය වෙලා සම්‍යක් ප්‍රධාන දක්වා ඒක වර්ධනය වෙලා එර්ධිපාද දක්වා ඒක වර්ධනය වෙලා ඉන්ද්‍රිය වෙලා ඒක වර්ධනය වෙලා බල වෙලා ඒක වර්ධනය වෙලා බුද්ධංග වෙලා ඒක වර්ධනය වෙලා ඇත්ත ඇති හැටි දකින මට්ටම සම්මා දිට්ඨි කියන මට්ටම ජීවිතය වුණා. එතකොට සම්මා දිට්ඨි කියලා කිව්වේ අනිමිත්ත අපනිත ශුන්්‍යත චේතු විමුක්ති සාක්ෂාත් වෙච්ච තැන ඵලය. ඒ සම්මා දිට්ඨි. ඔන්න උතෙන්ට මනසගෙන ගෙන අපු කෙනාටයි මනස ගෙනාපු කෙනාටයි සිහි කරන කිසිම දෙයක් ඉතුරු නොවෙන්නේ. ඒ කියන්නේ යමක් සිහි කරනකොටත් සිහි කරන දේ ඇතිකරන්න හේතු වෙච්ච හේතුව නිරුද්ධයි කියලා අතීතයේ නිරුද්ධ වෙච්ච බව පිනෙන්නේ ඒ මට්ටමට ගිය කෙනාටයි අවිද්‍යාව යත්තේ වශේෂ විරාග අවිද්‍යාව ශේෂයක් හරි ඇතිතාක් නිවන හම්බෙන්නේ සංඛාරයක්මයි පෙන්වන්නේ භවයේ යමක්මයි පෙන්වන්නේ. අවිද්‍යාව යත්තේව ශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. මේ නිමිති නොපෙන්වන්න නම් අවිද්‍යාව ශේෂයක්ව නැත්තට දක්වා දත යුතුයි. ආරියත් ඵල ඥාන දර්ශනය දක්වාම යා යුතුයමයි. එතකොට ඕක අපේ ජීවිතින් උත්සාහයෙන් කරලා කරගන්න පුළුවන් එකක්මයි. මේ විදිහට කෙනෙක් ගියාම අනිවාර්යයෙන්ම මේ ස්වභාවයට තමන්ගේ මනස හැදෙනවා. මේ ඥාන දර්ශනය ඉස්සෙල්ලා ඉගෙනගෙන ඒකේ කෙරවල තැන දක්වාම මේ විදිහටම ගමම්මග දැනගෙන ඒ කෙරවලට කියන්නේ චේතු විමුක්තිය කියලා. චේතු විමුක්තිය දැනගෙන චේතු විමුක්තිය කුමකටද නිවනට. කියන කාරණාව තේරුම් ගත යුතුයි. මම චේතෝ විමුක්තිය ගත්තේ කුමකටද? ආශ්‍රයක්ෂයට. එතකොට ආශ්‍රයක්ෂය කරගන්න චේතෝ විමුක්තිය ඇති කරගත්තේ මොකටද? ආශ්‍රයක්ෂය කරේ. නිවන සඳහා. කියන්නේ සිහි කරනකොටත් සිහි කරගත ආයතනේ නිරුද්ධයි කියන එක උපදින්න ඕනේ. අතීතේ නිරුද්ධ නම් අනාගතය කියන එකක් නැති කරන්න ඕනේ නැති වෙලා අතීත අත්දැකීමමයි අනාගතය කියන එක නිර්මාණය කරන්නේ. එතකොට අතීත දේ නිරුද්ධ නම් අනාගතය කියන එකක් නැහැ. ඇයි අතීතේම යාපෝ හරවලා අනාගතය කියලා පාර හදලා දෙන්නේ. අපි කුටියේ ඉඳන් මෙතෙන්ට ආවොත් හවස කුටියේ හිටපු එක අතීතයි. මම හිටපු කුටියක් තියෙනවා කියලා අතීත අත්දැකීමයි මට ආපහු කුටියට යන්න ඉඩ හදලා දෙන්නේ. මට ආපහු කුටියට යන්න පුළුවන් ආපු කුටිය ගැන හිටපු කුටිය ගැන මතක තිබුණ හින්දා නේද? අතීතේ නිරුද්ධ වුණා නම් හවස හිටපු කුටිය මේ වෙනකොට නැත්තම් පේන්නේ නැත්තම් තමන්ගේ මනස එහෙම ඡායාවක්වත් සටහනක්වත් වහතුලට යන්න පුළුවන් දාපු. යන්න බෑ. අතීතයේ නැති වුණු අනාගතේ නෑ අතීත අනාගත දෙක නැති වුණු වර්තමානයේට වර්තමානය කියලා කියන්නේ. වර්තමානයේට වර්තමානය කියන නම ලැබුණේ මේ අතීත අනාගත කියන දෙකින්දයි. එතකොට ඒ ජීවිතයේ තුන් කාලෙම මිදිච්ච ජීවිතය. එයා වර්තමානයේ ඉන්නවා හැබැයි ලෝකේ ඉන්න වර්තමානයක නෙවෙයි. වර්තමානයක අපි අද ඉන්නවා. අතීතයේ හිතන්නේ නැතුව අනාගතේ හිතන්නේ නැතුව වර්තමානයක ඉන්නවා. මේ ඉන්න පුද්ගලයා වර්තමානයක ඇති හොඳට ඉන්න. නමුත් අතීත අනාගත දෙක නැතිකමින් වර්තමාන වුණා. හිතල කළා නෙමේ වුණා. ඒක මජ්ජේ මන්තන ලිප්පති මැදද කිසිවක් අහු වෙන්න බෑ. එයා වර්තමානයක ඉන්නව නෙවෙයි. සිහි කරන්න පුළුවන් අතීතයේ නිරුද්ධ වෙච්ච නිසා සිහි කළා යන්න බෑ. ඒ හින්දා වර්තමානයි. වර්තමානට වැටිලා තියෙන්නේ යාව. ඉබේම. අන්න ඒ වගේ වෙන්න ඕනේ. ඉතින් මට මතක් කරන්න උනේ මේ සම්මා දිට්ඨියෙන් ඔය මම දිට්ඨිය උපමා කළා ඔය පෙන්වන මට්ටම මේ මුල් ටික අල්ලලා දෙන්න නැවත නැවත. නමුත් හැමදාම අමාරු නෑ. උතන ඔය මට්ටම විතරක් නෙමෙයි හැමදාම ඕක ජප කර කර රහරක් ලියද්දක් මඩුවනවා වගේ ඕකම කර කර කර කර ඉන්නව නෙමෙයි. මේක බොහෝම තීක්ෂණව තී මේ උඩට වැඩෙන ධර්මතාව ටිකක්. ඒකේ ප්‍රාථමිකම මට්ටම තමයි මේ සතිපට්ඨාන කියලා කියන්නේ. ඒ මට්ටමත් අපිට ගැඹුරු නම් සතිපට්ඨානියත් ගැඹුරු නම් ඊතර ධර්මතා කෙසේ. ඇත්තටම දැන් බලන්න මේ කෙස්ලොම් නියදත් හම්මස් නහර කියලා මේ වෙනම වෙනම වෙනම පෙන්වන්නේ ඇයි? අර මම ගඩොල් වැලි සිමෙන්ති මේ කියලා වෙන වෙන වෙන වෙනම පෙන්වුවේ මොකටද මේ බිත්තිය හැදිලා තියෙන්නේ මේ දැන් කියලා වෙන වෙනම පෙන්වුවේ මොකටද අඳින චිත්‍රය පිහිට හිටින්නේ මෙන්න මේ වගේ තැනකයි කියන එක පෙන්වන්නට මේ වගේ තැනක පිහිටලා තියෙන චිත්‍රය චිත්‍රයට අයිති කිසිවක් නැහැ චිත්‍ර මාත්‍රයක් විතරයි. එතන සැබෑවටම gadul වෙලි සිමෙන්ති. ඒ වගේ ඒ බිත්තිය හොඳට පහුරු ගාලා විවර කළා විවෘත කළා පෙන්නවා වගේ යම් චිත්‍රයකට අපි පුද්ගලයෙක් කෙනෙක් කියන රැවටීමෙන් ඒ චිත්‍රයේ පතිත වෙලා තියෙන කෑලි ටික හොඳට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. කෙස් ලොම් නිය දත් හම් මස්නහරට මේ වගේ ඇටම් ගුළු වකු ගොඩු හදවත කියලා මේ එකින් එක එකින් එක එකින් එක එකින් එක පෙන්වන්නේ බිත්තියේ gadul වල සිමෙන්තියෙන් කළ තැන චිත්‍රයේ පතිත වෙලා තියෙනවා වගේ දැන් ඕගොල්ලන්ට පෙනෙනවා නම් හැඩයක් මේ හැඩය පතිත වෙලා තියෙන මෙන්න මේ කොටස් ටිකේ ඊට පස්සේ පෙන්නවා ඔය කොටස් ටික කෙනෙක් කියලා හිතේ නම් කන බුන ආහාරින් බත් පාන් කව් කිමුන් ඇට මෙන්න මේවෙන් තමයි කොටස් ටික ඇදිලා තියෙන්නේ. හොඳට පේනවා. මේ කොටස් ටික මේ කොටස් ටික හැදිලා තියෙන්නේ මෙන්න මේ කන බොන ආහාරින් ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගුණ හරිද එහෙනම් දැන් මේ චිත්‍රයේ තියෙන්නේ හැඩේ තියෙන්නේ මේ වගේ තැනකයි කියලා හොඳට පෙනෙන රූපේ පැත්තේ අනාත්ම ස්වභාවය විවර කරනවා එතකොට හොඳට තේරෙනවා එහෙනම් ඒ චිත්‍රය දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියන අදහස ඇති වුණා නම් ඒක මගේ මනසේ ගතිය. කෙනෙක් තේරෙනවා. දැන් යා සම්මාදිටියෙන් අහලා තිනවා එහෙනම් මේ මනසේ තියෙන පුද්ගලයා කෙනා කියන මේ ගතිය කෙස්ලොම් නියදත් ටිකට බහැලුවොත් ඕගොල්ලන්ට කෙස්ලොම් නියදත් කෙනෙක් වගේ පෙනේ. හාම. කෙනාගේ කෙස් කෙනාගේ නිය කෙනාගේ මස් කියලා පෙනේ. ඒ කොටස් ටික වෙනස් වෙන ගානේ කෙනෙක් මල දුක කෙනෙක් මහලු වෙච්ච දුක විඳින්න වෙයි කියන ටික පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. පෙන්නලා මෙතන තියෙන අනාත්ම ස්වභාවය හොඳට විවර කරලා විවෘත කරලා පෙන්නනවා එහෙනම් ඒ කොටස් ටික නිසා පුද්ගලයේ කෙනා කියන අදහස නැත්නම් තමන් කියන අදහස මම කියන අදහස ඕ ආවෝ තවත් විමර්ශනය කළා. ඒ කියන්නේ තවත් අපිට උද්‍යෝගය ඇති කරනවා. එපා නෙමෙයි. එපා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. අපි කියමුකෝ එහෙනම් මේ කෙස්ලුම් නියදත් හම්මස් ටික මගේ කියලා ගන්න සුදුසුද? මම කියලා ගන්න සුදුසුද කියලා අහනවා. තවත් මේ නිකන් හිතට මේ ඔව් විශ්වාසත් එහෙම හොඳට බලන්නු කියලා අපිව තීක්ෂණය කරනවා. ගඩොල් වැලි සිමෙන්ති කියලා හොඳට විවර කළා ඒකේ චිත්‍රයක් අඳනනම් ඒ චිත්‍රය දකිනකොට මම කියන අදහස ආවනම් අපිට හොඳට මම කියන අදහස මේ චිත්‍රයේ මත්තම පතිත කියලා අපිට පෙනෙන හින්දා මේතරම් තීක්ෂණ කරලා කඩලා බිඳලා පෙන්වන්නේ. අර gadol වැලි කියලා ditthi අඳපු චිත්‍රය කියලා පෙන්වන්න නැතුව අරතරම් විස්තර කරන්නේ හොඳට මනසට කාවද්දනුව පුද්ගලයා කියලා මට පෙනෙන ගතිය මනසේ උපන්න එකක්මයි කියන එක තහවුරු කරනවා. තේරුණාද? එතකොට gadol වැලි සිමෙන්ති මේවා එකින් එක එකින් එක එකින් එක අරගෙන ඕකේ චිත්‍රය වෙනම ඇඳලා පෙන්වන්නේ එහෙනම් ඒ විත්‍ය සහ චිත්‍රය දකින්නකොට කෙනා කියන ගතිය තමන්ගේ මනසෙමයි එන්නේ කියලා පෙන්න දකින්න පහසුයි. ඒ වගේ සතිපට්ඨානේ කායගත සතියනොත් අත්ථීමස්මින් කායේ පඨවි ධාතු කියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ හොඳට පෙන්නලා ඒකට ප්‍රත්‍ය ටිකක් පෙන්නලා එහෙනම් මෙබඳු සැනකයි දැන් මේ වර්ණ සටහන තියෙන උපාදාය රූපේ තියෙන. ඇත්ත ඉදිරියට එන. ඒක දකින්නකොට කෙනා කියන අදහස නම් එන්නේ මේ කෙන නැත්තම් මම කියන අදහස එනවා නම් මේ කය මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද කියලා අහනවා. එපා නෙමෙයි. සුදුසු නැහැ. සුදුසු නැහැ කියනවා. මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක දුරු කරපල්ල නුඹලට බොහෝ කාලයක ඒකේ හිත සැප පිණිස පවතී. තමන්ගේ නොවන්නේ මොකද්ද? ඇහැ, රූපේ, චක්කු විඤ්ඤානේ මේ කය, දේහ, නිසිත සියල්ල. ඇයි? ඒ නිසා මම කියන අදහස ආවනම් මම කියන අදහස බහලපු නිසා නම් මගේ අත උනේ, මගේ කකුල උනේ, මගේ ඔළුව උනේ නේද? මම කියන අදහස මේකට බැහැළුවේ නැත්තම් මහ භූත සහ උපාදාය රූප මේ. කියන ටික එනවා. තේරණේ? එහෙනම් මම මගේ මගේ ආත්මය කියලා දකින්න සුදුසුද කියලා අහන්නේ නිසා. සුදුසු නැහැ. එහෙනම් තමන්ගේ වශයෙන් ගන්න එපා. එතකොට මේ විදිහට සතිපට්ඨානේ පින්නන විදිහට කය ගැන දුවට බැලිය යුතුයි මේක. බලනකොට බලනකොට බලනකොට නර ආස්පේක්ෂ සංකේත චේතු විමුක්ති කියන තැනට එනවා. මේ ස්පර්ශ ආයතන හයත් එක්ක ගනුදෙනු කරන මානසික මට්ටම් වල නානත්වයක් තියෙනවා ආශ්‍රයක්ෂයවිච්ච මනසේ. ඒ ගතිනානත්වයට යනිමිත් ශුන්‍යත අපහිත කියලා නම් කරන්නේ. එතකොට ඒක කෙනා කෙනාගේ චත්ත මත. අනිත්‍යයෙන් බැලුවොත් ශුන්්‍යත, දුකින් බැලුවොත් අපනහිත, අනාත්මෙන් බැලුවොත් නෑ අනාත්මෙන් බැලුවොත් ශුන්්‍යත, අනිත්‍යයෙන් බැලුවොත් අනිමිත්ත, දුකින් බැලුවොත් අපනහිත. කියනියයි. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6ම දැක්කු දුක හැටියට ප්‍රාර්ථනා කරන්න මොකවත් නැහැ. මනසෙන් ඒ ස්පර්ශ ආයතන 6 දිහා දකින හැටි. මේ ස්පර්ශ ආයතන 6 සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියලා යම් කිසි කෙනෙකුට දැනුණොත් අනත්ත්‍යයට බල එතකොට එයාගේ මනසේ තියෙන ස්පර්ශ ආයතන 6 ආරම්භය ශුන්‍යතාවය. ආයතන 6 අපි යම්ම දෙයක් හිතයි නම් කියයි නම් කරයි නම් අපිම නිමිත්තක් හදාගෙන හිතන්නේ කියන්නේ කරන්නේ මේ ස්පර්ශ ආයතන හයේ අපිට කිසිවක් හිතන්න හෝ කියන්න හෝ කරන්න බෑ කියලා යම් කිසි කෙනෙක් දැක්කොත් ස්පර්ශ ආයතන හයේ කිසිම නිමිත්තක් නොදකින්න තමන්ගේ මනසේම නිමිත්තක් පරිහරණය කරනවා කියන දකින මට්ටමේ නම් කෙනෙකුට තියෙන එයා අනිමිත්ත චිත්ත විමුක්තිය. ඔන්න ඔය වගේ ගති ටිකකින් තමයි නම් කරන්නේ නමුත් චේතු විමුක්තිය එකමයි. විමුක්තිය එකම. නිවන දකින්න. ඉතින් ওই ටික තමයි මට කියලා දෙන්න ඕනකම තිබුණේ. ඇත්තටම ඕගලන්ට ප්‍රශ්නයක් තියෙන්න බෑ මේ ටික තේරෙනවා නම් නිවන් දකින්න තැන දක්වාම හරියට තේරුණු ඇති වෙන ලක්ෂණයක් තියෙනවා. නොතේරුණු ඇති වෙන ලක්ෂණයක් තියෙනවා. නිවැරදිව කරන දේ නොතේරුනොත් නොතේරලා යමෙක් කළොත් කරන්න කරන්න ප්‍රශ්න. දැන් මෙහෙම කළා ඊගාට මොකද්ද කරන්නේ? දැන් ඒක කළා ඊගාට මොකද්ද කරන්නේ? දැන් මෙහෙම කළා දැන් මම මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ හරියට තේරිලා කරන්න ගත්තොත් කරන්න කරන්න ප්‍රශ්න ලෙහෙනවා. කරන්න කරන්න ප්‍රශ්න ලෙහෙනවා. යමක නිවැරදිද කියලා දකින්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මොකද්ද? කරන්න කරන්න ප්‍රශ්න නැති වෙන්න නමුත් අද වෙන්නේ කරන්න කරන්න ප්‍රශ්න වැඩි වෙන එක. එපමණකින්ම තියෙනවා මේක නිවැරදි ලක්ෂණය නොවන බව. කියන්නේ මේ දර්ශනය හරියට ඉගෙන ගත්තාම ඕගොල්ලෝ කරන්න කරන්න මේක ගැන සැක නැහැ. කරන්න කරන්න තිබුණු ප්‍රශ්න ටික ටික එලෙහිලා තියෙනවා. ඇයි මේ කියපු එක ඇත්තටම පේනවා මේ තියෙන මාසේ තියෙන ප්‍රශ්න ගැටලු ලෙහෙනවා කරන්න කරන්න ප්‍රශ්න ලෙහිලා තියෙන්නේ දැන් මම මොකද කරන්න ඕන දැන් මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ නෙමෙයි එහෙම එකක් හම්බ වෙන්නේ තිබුණු ප්‍රශ්නත් ලෙහිලා දැන් අරකෙදි වෙන්නේ ප්‍රශ්න තිබුණා නම් ඒකට තව ප්‍රශ්නයක් එකතු වෙලා ඇයි ජීවිතේ ප්‍රශ්න අමතක කරන්න කියලා නිවන් දකින්න ආව දැන් නිවන් දකින්න බැලලා ප්‍රශ්නයක් ඇති වෙලා දැන් මේක කළා තව මොකද්ද කරන්න ඕනේ කියලා අර ප්‍රශ්න ටිකක් තියෙයි ප්‍රශ්න ටිකට තව ප්‍රශ්නයක් එකතු කරගෙන තියෙනවා නමුත් මේකෙදි මාර්ගයේ මැත්තේ කරන්න ඕනේ මොකද්ද කියන ප්‍රශ්නය කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ තිබුණු ප්‍රශ්නත් ලෙහෙලා. ඒ ජීවිතේ ගහ බැන ගන්න ප්‍රශ්න තිබුණා නම් මේකෙදි ඒකත් ලෙහෙලා. එහෙනම් තවදුරටත් කරන්න තියෙන මේකම නේද කියලා ඒකෙම උත්තරෙත් ඇවිල්ලා ජීවිතයේ සැනසෙල්ල දැකලම එහෙනම් තවදුරටත් මේකමනේ කරන්න තියෙන කියන තැනකට එනවා. හා හොඳයි එහෙනම් තිරෙන් කරනයි.